ඒකේකනාගේ විස්තරයක් නෑ දැනුම් ප්‍රමාණ අනුව මොකද්ද මේ සතිය කියලා කියන්නේ කොහොමද අපි මේක මේ සූත්‍රමය වශයෙන් කියන මූල ධර්මානුකූලව නැත්නම් තීරිකල් වශයෙන් මොකද්ද මේකේ තේරුම ඊට පස්සේ මේක මේ අපි මෙතෙක් කල් දැනගෙන හිටපු අනිකුත් කරුණුත් එක්ක මේ ණය විපස්සන න්‍යායානුකූලව තර්කානුකූලව කොහොමද ගලපන්න පුළුවන් වෙන්නේ තුන්වෙනි වශයෙන් අපි ඒකට මෙහිත යොදලා පරියංග කරනකොට සක්මන් කරනකොට මොනවද අපි තේරුම් ගන්න. අන්නේ ටික කල්පනා කරලා බලනකොට ඉන්නේ ඒක තමයි ඇත්තටම මේ ධර්ම සාකච්ඡාවේ ප්‍රධාන අර්ථය. ඒක නිසා අපිට මේ අපටන් ගන්න දවස් වශයෙන් අපිට වෙලා ගන්න පුළුවන් දැනගන්න මොකද්ද මේ සතිය කියලා කියන්නේ. කොහොමද අපි ඒක නිර්වචනය කරගන්නේ? අපි තේරුම් අරගන්නේ එක එකන එක එකන එක එක විදිහට තේරුම් අරගන්නේ. අන්න ඒක තමයි මම හිතනවා ඔය අහු ප්‍රශ්නෙට දුරදිග යන උත්තරේ ලැබෙන්නේ ඒකයි. ඒ නිසා මම අහුවොත් ප්‍රශ්නයක් වශයෙන් පිළිසෙන් මොකද්ද සතිය කියන්නේ කියලා මොකද්ද අප්‍රමාදය කියන්නේ කියලා මොකද්ද අපි ඉංග්‍රීසියෙන් මයින්ඩ්ෆුල්නස් කියලා කියන්නේ කියලා මොකද්ද උත්තරේ? කවුද කැමති ඒකට? Taman දන්න ප්‍රමාණයෙන් උත්තර දෙන්න. අපි ඒක මූල ධර්මමේ උත්තරයක් වශයෙන් බාරගනිමු. එතකොට නිදර්ශනයක් කියනනම් කොහොමද කියන්නේ? තමන් අත්දැකලා තියෙන නිදර්ශනයක් එක කියනවනම් අනික් කට්ටියත් එක්ක sannivedanaya කරන්න communicate කරන්න මෙන්න මෙහෙම කරනකොට මෙන්න මෙහෙමයි කියලා වගේ තමන්ගේ අත්දැකීමකට සම්බන්ධ කරලා කොහොමද ඔය කීප එකම කියන්නේ. ඒක හරි මූල ධර්මේ හරි. මට කියන්නේ නිදර්ශනයක් එක තමයි අත්දකපු අත්දැකීමකුත් එක්ක කිව්වොත් Taman අත්දකපු දෙයක් එක්ක වාහනය හදවන යාළුවා. ඔව්. රේල්වේ කොස්. මයින්ඩ්ෆුල්නස්. Traffic pattern. දෙලිගම මොනවාසෙන්. මිස් පාර කනිනවා. ට්‍රැෆික් ලයිට්ස් වගේ. ඒ ඒ එන අවස්ථාවක මම මේ වගේ බලාපොරොත්තු වෙන්න පුළුවන් කියන දහසින් ක්‍රය කරනවා. මයින්ඩ් සෑහෙන මයින්ඩ්ෆුල් ඒ කියන්නේ අපි ඩ්‍රයිවිං කරනවා නම් ඩ්‍රයිවිං කරන්න ඕන. කල්පනා කරන්න ඕකත් හිත ගැන කල්පනා කරන මොනක්වත් නෙවෙයි. ඒක සෙන් බුද්ධාගම කියන්නේ washing dishes to wash the dish, not to clean the dish. Cleaning the dish is its purpose. ඒ කියන්නේ පිඟානේ හොදන්නේ පිඟානේ හේදීම සඳහා. පිළිසුදු කිරීම සඳහා නෙවෙයි. පිළිසුදු කිරීම වෙනම පරමාර්ථයක්. පිඟාන හොදන පිළිසුදු කරන්න කියලා පටන් අරගත්තොත් හේදිල්ල කෙරෙන්නේ නැහැ කියලා මේ සතිය ගැන විස්තර කරන කට්ටිය කියනවා. ඒක නිසා කරන දේ පිළිබඳ එලඹ සිටි සීය කියලා තමයි අපි දාන්නේ. ඒක ඉතින් සතිය වගේම අමාරු වචන ටිකක් තමයි එලඹ සිටිනවා කියන්නේ. එලඹ සිටිනවා කියලා කියන්නේ මොනම කටයුත්තක් කරත් අපිට මෙන්න මේ විදිහට අත්‍යවශ්‍යක දෙන්න පුළුවන්. one thing at a time and that done well. අපි එක වෙලාවට එකක් කරගෙන ඒක මුළු හදින්ම කරනවා. එතකොට ඒ කරන වැඩේ පව් වැඩක්ද පින් වැඩක්ද හරි වැරද්ද වැරදි වැරද්ද සාධාරණ අසාධාරණ අපිට වැඩක් නැහැ. ඒක නෙවෙයි සතියේ ලකුණු වැටෙන තැන. කරන දේ 100%ක්ම 100 කියලා කරන්න පුළුවන් කියන්නේ. හිත දෙකට කැඩිලා නැහැ. දෙකට දිතාවර නැහැ. ෆ්‍රැග්මන්ටඩ් මයින්ඩ් එකක් නෙවෙයි. ෆ්‍රැක්ෂනල් මයින්ඩ් එකනේ කරන දේ ඒ 100%ක් ඒක කරනවා. ඉතින් ඒක ඇයි අපිට මෙච්චර අමාරු වෙලා තියෙන්නේ? අපි හැම වෙලාවෙම දෙක තුනකට කැඩිච්ච හිතකින් ජීවත් වෙන්නේ. මොනවා කරන්න ගියත් අපිට මේක කෙරුවා මොනවා වෙයිද? මේ මේකෙන් මොනෝන ප්‍රතිඵලයිද කියලා හැම වෙලාවෙම ජජ්මන්ටල් මයින්ඩ් එක පිටිපස්සේ ඉඳගෙන තීන්දුව කරනවා. ඉතින් තීන්දුව කරන නිසා අපි කරන දේ මුල හිත කයේ දිලා නෙවෙයි කරන්නේ. ඒක නිසා <clears throat> දැන් ප්‍රශ්නට අපව යනවනම් අපිට සිද්ධ වෙනවා මේ වගේ දායක සීරුවට බහ තබලා එක දෙයක් එකවරකට කරලා 100 100ක් එකට හිත යොදන්න පුළුවන් කියලා බලන්න. ඥාන පනසති භාවනා කරනවා කියලා කියන්නේ සංසන්දනාත්මකව බලනකොට අපි විසිරෙන තැන් හයක් ඇඟේ තියෙනවා අපිවට ආයතන කියලා කියනවා ඇහැ කියලා කියන්නේ ගණගෙන වෙන ආයතනයක් කන කියන්නේ ගණකින් වෙන ආයතනයක්. නාසය, දිව, කය, මන. ඉතින් මේ එක පුද්ගලයා දැන් මමයා කියන පුද්ගලයා නැත්නම් මේ ආත්මය කියලා අපි ගන්න එක නා වරක දකින්නෙක් බාටපත් වෙනවා. වරක අසන්නෙක් බාටපත් වෙනවා. වරක ගඳ බලන්නෙක් බාටපත් වෙනවා. වරක රස බලන්නෙක් බාටපත් වෙනවා. වරක විඳින්නෙක් බාටපත් වෙනවා. වරක හිතන්නෙක් බාටපත් වෙනවා. උදේ ඉඳලා හැන්ද වෙනකම් බලන්න මේකේ න්‍යාය පත්‍රයක් තියෙනවා. කොච්චර දක්ෂයෙක් වුණත් කොතනදීද අපි බලන්නේ කොතනින්ද අහන්නේ කොතනින්ද ගඳ බලන්නේ කියන කිසිම න්‍යායපත්‍යක් කොච්චර උත්සාහ කරත් අපිට ගන්න බෑ. අපි කිව්වට අපි අපි මහත්තුරු අපි මොන මහත්තුරු අපි ඉගෙනගත්ත කච්චි අපි සදාචාරයක් තියෙනවා කියලා අපි අපි ගැන හිතාන හිටියට අවංකව බැලුවොත් මේක බලනවා ඊගාමෝතේ අහනවා ඊගාකෝසේ ගඳ බලනවා කියලා කිසිම විදිහකට කල්ැතුව කියන්නත් බෑ. ඒ වගේ මේ වෙලාවේ ඕනකම තිබුණත් නරක දෙයක් නොබල ඉන්නත් බෑ. එකයි පුළුවන්නේ බැරි බව දැනගන්න පුළුවන්. අපිට මේක පාලනය කරන්න බැරි බව දැනගන්න පුළුවන්. මේක තමයි සතියෙන් කෙරෙන්නේ. ඒ නිසා උඟ දෙනෙක් කැමති නෑ මේකට. මොකද දකින්න දකින්න හේතු වෙන්නේ බංකොලොත් බලාපොරොත්තු සම්භාවයක් තමයි එන්නේ. දැන් අපි ගැන අවදි වෙන්න වෙන්න වෙන්න තේරෙන්න පටන් අර ගන්නවා. අපේ වැඩපිළිවෙලේ කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. ඉතින් ඒ නිසා භාවනා නොකරන්නේ භාවනා අමාරු නිසා නෙවෙයි මේක ප්‍රතිඵල වලට අපි කැමති නැති නිසා. ප්‍රතිඵලය මොකද්ද? පාලනය කරන පිටකොන්දක් නැහැ මේක. ජීවිතේට අපි ඔකොච්චර જાති කෙරුවක්වත් දොස්තර කෙනෙක් වුණත් කොන්දොස්තර කෙනෙක් වුණත් තේමාවක් නැහැ. අන්න ඕක දැක ගන්න අපි අකමැති. ඉතින් ඒක නිසා ගොඩක් දේවල් ලබාගත් එක්කන achievement තියෙන එක්කන සතියට කැමතියි. මොකද යාගේ ඔක්කොම தත්ත ඔක්කොම ආයේ බිඳුවට බහිනවා. සතියට ගියාම පිළිගන්න වෙනවා. ඇඳගෙන නිදාගන්න කියලා කල්පනා කරලා බලුවොත් දවස ගත වුණේ කොහොමද කියලා. අපිට කියන මතකයේ මේකේ මට ඕන දෙයක්ද වෙලා තියෙන්නේ නැත්නම් කාට ඕන දෙයක්ද වෙලා තියෙන්නේ හෙට කාට ඕන දෙයක් කෙරෙයිද මට ඕන දෙයක් කරන්න පුළුවන්ද කියලා මොනම විදිහකින්වත් ගන්න බෑ. මෙන්න මේකට අවංකකමක් නැත්නම් මේකට ලෑස්ති ගතිය තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. සම්මාදිට්ඨිය කියන්නේ මම ලෑස්ති බැරි බව බැරි බව දන්නවා කියනවා. ඒ නිසා සතිය හරියනකොට සතිය ගැම්ම අල්ලනකොට එන්නේ එන්නේ එන්නේ තමන් කෙරේ තමන්ට උපහාසාත්මකව hina වෙන්න බැරි මනුස්සයෙකුට සත්‍ය පැකිලි එච්චර දක්ෂ වැඩක් වෙන්නේ. තමන් ගැන ඉහළ මාන්නයක හෝ පහළ මාන්නයක තියන්නේ කරාට අභිමානයක් හෝ අවමානයක් තියෙන කරාට සත්‍ය වර්ණකොට මේ මේ මානසික தත් අවුල් වෙන්න පටන් ගන්නවා. සත්‍ය වඩන්ඩම පින් ඇති කෙනෙක් වෙන්න. ස්වභාවික මානසිකත්වයක් තියෙනවා. ඒකම ශරීර අංග අංග විලා විකලිත කට්ටියටත් මේක කරන්න බෑ. විතරෝම හීනමානේ එහෙම නැත්නම් උගාක් ශක්ති වර්ණ ආයු ජීවිත මද කියන කෙනාට ගන්නත් බෑ මොකද ඒ හිතාන ඉන්න තත්ත්වවලට ඉඟියක් යනවා සතියෙන් කොච්චර දේවල් තිබ්බත් වයසට යනවා කොච්චර දේවල් තිබ්බත් මැරෙනවා කොච්චර දේවල් තිබ්බත් ලෙඩ වෙනවා කියන නිසා මේක අල්ලන්නේ මැද සෞඛ්‍ය සම්බන්ධ තත්ත්වයක් කායික මානසික තත්ත්වයක් තියේදී මූල ධර්ම වශයෙන් පිළිගාර ගන්න ඕනේ අපි මරණ මොහොතේදී බැරිකම දැනගෙන වැඩන්නේ වයසට ගියාට පස්සේ දැනගෙන වැඩක් නැහැ. ලෙඩ වුණාට පස්සේ දැනගෙන වැඩක් නැහැ. පුළුවන්. අපි හිතන තරුණ වයසේදීම පුළුවන්කම තියෙද්දී තරුණ ජීවිතයේ ඉඳතියෙදී පරදින් ඉස්සර වෙලාම මේක දැනගන්න එක තමයි සතිය. ඒක නිසා මට තේරෙන කාලෙට සතිය කියන එක බැරි කෙනෙක් සතියට මට අහවල දෙය අඩුයි කියන්න පුළුවන් කෙනෙක් කිසිම කෙනෙක් ලෝකේ. නමුත් උඟ දෙනකොට තියෙන සතියේන ප්‍රතිඵල දරා ගන්න බැරිකම තියෙනවා. සතියෙන් ඇති හරියටම නිවැරදි දේ පිළිඹු කරන කණ්ණාඩියක් වගේ ඒකෙන් පේන රූපෙට අපි කැමති නැහැ. අපි ගැන අපි දැනෙන වෙන මොකක්දෝ චිත්‍රයක්. සතිය ඒක මොනවාකට කාටවත් ඇතිලා තියන්නේ ඇති හැටිය පෙන්නේ. ඒක ඒකට අපි අකමැති. ඒකයි ඔය ප්‍රශ්නේ වගින්නේ අපේ ජීවිතේ වරින් වර මම කියන්නේ කවුද කියලා දැක්කොත් අපිට මොනව වෙයිද කියන ප්‍රශ්න තියෙනවා. මොකද අපි ඊතරම් පුම්බගන්නේ ජීවිතේ. ඒ තරම්ම මවාතාවක ජීවත් වෙන්නේ. ඒක කඩලා ඩක්කලා ප්‍රകൃතියට ගත්තකොට හැම වෙලාවෙදීම අපිට ඒක දරන්න පුළුවන් වෙයි කියලා. ඒක නිසා ඉස්සෙල්ලා මූලධර්ම වශයෙන් තේරුම් අරගන්න ඕන අපි මේ රවට්ටගෙන ජීවත් වුණාට මරණයේදී අපිට ඒ ඔක්කොම අතහැරලා අපිට ඇත්ත දකින්න වෙනවා. ළඩ වෙලා Tamange මල මුත්‍රා වල ලගින්න වෙන වෙලාව වෙනකොට ඔක දකින්න සිද්ධ වෙනවා. වයසට ගිහිල්ලා ඉවරලා වම කියනකොට දකුණ යන වෙලාවක් එනවනේ. සම්පයි කියලා හිතන්නේ දකුණු පාය යන්නේ. එහෙම වෙලාව වෙනකොට මේක පිළිගන්නේ. ඉතින් සර්වඥාන්සේ මතක් කරන්නේ ඒක එතකොට ප්‍රමාණයි. ඒකෙන් ප්‍රමාණයි කියලා කියන්නේ. ඉතින් හොඳට කලු කෙස්ටිදී තරුණ වයසේදී මේක මේ තේරුම් කරලා දුන්නට ඒක අවමංගල ලක්ෂණය නෙවෙයි මංගල ලක්ෂණය නිසා හැකිතා කල්ලතු. Taman වශයෙන් හෝ Tamanට ප්‍රිය කෙනෙකුට හෝ මේක අඳුල්ලා දෙන එක තමයි බුදුරජාණන්සේගේ ඒ කියන්නේ ගැඹුරු ධර්මයේ නෙවෙයි මේ ප්‍රායෝගිකව බලනකොට දිය හැකි උතුම්ම දායාදේ වෙන්නේ මේ අප්‍රමාදයේ සහ සතිය හඳුනා ගැනීම තමයි. ඒ විතරක් නෙමෙයි Tamanට සතියේ වඩනවා කියලා කියන්නේ නැත්තම් අප්‍රමාද වෙනවා කියලා කියන්නේ Taman කෙරේ Taman කරන් පුළුවන් උත්සස්ම මෛත්‍රිය තමයි. කරණීයං අත්ත කුසලේන යන්තං සන්තම් පදං අபிසමිච්ච සක්කෝ උජූච සූචූච කියලා කියනවා. තමන්ගේ අත්ත කුසලය කරන කෙනා මේ සත්‍ය ආදී ධර්ම ටික වඩලා මේ තමන්ගේ ප්‍රകൃතිය දැකගෙන තියෙනවා. ඉතින් මේ වගේ රටවල් වලට ඇමරිකාව වගේ රටවල් වලට ලොකු අභියෝගයක්. මොකද සම්පූර්ණ මවාගත්ත ලෝකික ජීවත් වෙනකොට ඒත්තන්න මේක ඒකේ තමන්ගේම රූපේ 3D කලර් ෆොටෝ එකක් වෙනකොට එක්ස්රේ එකකින් පෙන්නුවොත් ඇට නැගිල්ල ඒ අනිවාර්යයෙන්ම එච්චර ප්‍රිය වෙන්නේ නැහැ. ඒක සම්පූර්ණ ඔය ඔය පිම්බිලි අනම්මන මොකුත් නැහැ. ඇට දෙකිල්ල දකින්න. අන්න ඒ වගේ එකක් තමයි සතියින් විනිවිද පෙන්වනවා. ඔපේ මොන මොනක් ආඩු විතර නෙවෙයි. පිටෝ පෙලාටු නෙවෙයි. ඇතුළට පොඩ්ඩක් ගිය ගමන් මේ මිනිසුන්ට හිතා ගන්න බෑ. පතරම දාන ඉඳන් මම නාම මොකද මම මේ මෙල්බන් වල ඉඳද්දි මෙන්න මෙහෙම කතාවක් ගියා වාහනේ යද්දි මෙතන තියෙන සදන් ගේට් කියලා දිග පාලමක් වංගු සහිත පාලමක් ඒ යාරගකට දාලා තියෙන එක දකුණු පැත්තේ මෙල්බන් නගරයට ඇතුළු තියෙන එක. ඒකේ කිසිම දවසක වාහනයක් නතර කරන්න දෙන්නේ නැහැ පාලම. සර්ච් ලයිට් දාලා තියෙනවා ඒක තප්පර ගානක් ඇතුළත පොලිස් වාහනයක් එනවා නතර කරනවා. මොකද නතර කරන්නේ පැනලා මැරෙන්නේ. එකෙක් පැන්නොත් කොහොම හරි කරලා 10ක් 15ක් පයින්නවා මේක. ඉතින් ඒ නිසා එකක් වහේ නැත කරන්න දෙන්නේ. දෙක පැන්නයි කියලා පතර දාන්න දෙන්නේ. ඊට පස්සේ ඉතින් ඒක හොඳ. උග මාත්‍ය කියා කිව්වා හොඳයි ලංකාවේ නම් ඒව මොනවා කරන්නේ? ඕක තමයි පළවෙනි ප්‍රවෘත්ති වෙන්නේ බහුවෙන්දා මේ මොනයි කියලා මෙහෙ මේකක් නෑ. ඒ වගේ මං කිව්වා මට නම් කිච්චරම හොඳ දෙයක් පිළිගන්න විදියක් නෑ. සිද්ධාර්ථ කුමාරයා බල්ලෑන්ට ඉස්සර වෙලා උද්දෝසන රජුට ඕක තමයි කරේ. ලිලෙක් මහල්ලෙක් මලකඳක් පැවිද්දක් පේන්න තිබ්බේ නැහැ. සම්පූර්ණ රාජ්‍ය බලය යොදවලා ඔක්කොම අයින් කරා. අයින් කරලා යන්න දුන්නේත් නැහැ හිතාතුපාය. යෝරජලම දුන්නාට පස්සේ ආට එක්සිකියුටිව් පවර්ස් ආවා එළියට යන්න පුළුවන්. එළියට ගියම දැක්කම මොකද්ද? ලෙඩෙක් දකින්නකොටම චන්දගෙන් කතා කරලා මේ කවුද? ඊට ලෙඩා. ඒ කවුද? ඔබ වහන්සේට ඔය ඔබ තුනට ඔය ටික වෙනවා. මේ මටත් තිබෙන. ඉතින් එහෙනම් මොකද්ද මේ මේ නටන නාටකම? මහල්ලෙක් දැක්කා. ඊට පස්සේ ඔබ තුනට උතින් යනවා. ඔය ඉන්නේ මහල්ලෙක් ඔය රටේ කියන්නේ මහල්ලෙක් කියලා. මලකඳ ඔක්කොම ඉවරෙන්නේ නැතනේ. ඉතින් ඒකට යාගේ තිබුණු අර සම්මේ සෝවම්මේ සුභ මාලිගා ඒ වගේම අර නාටි නාටිකාංගනාව ඔක්කොම නිකන් මේ සෑදුට හීනයක් වගේ නිමිත්තක් වෙන්න පටන් ඉතින් ඕක තමයි මේ දෙවියන් වහන්සේ රාහු ලෝකේ සුන්දරයි කියලා. ඒක දෙවියන් වහන්සේ පර්ෆෙක්ට් කියන්නේ ඒක කියන්නේ ඉන්ටෙලිජන්ට් ඩිසයින් කියලා නේ කියන්නේ. ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකේ තියෙනස ගැනීම බෑ. ඒ වගේම ලෙඩ වෙන්න බෑ. ඒ නිසා ලෙඩුන්ට වෙනම ස්පිතාල තියෙනවා. පිස්සන්න වෙනම සයිලන්ස් තියෙනවා. පෞද්ගලික වෙන්න බෑ දෙවියන් වහන්සේගේ ලෝකේ වීදි බොහොම ලස්සනට තියෙනවා. ඔක්කොම අලුත් කාර් ඔක්කොමලා ඉන්න ඕනේ සාමාන්‍ය දුප්පතුන් නැති ලෝකයක්. අවුතු විතරේ පිටිපස්ස මොකද තියෙන්නේ? ඉන්දියාවට ගියාම දෙකම එක තැනදී. ඊට ඉස්සරහ තියෙන ගැල්ල පිටිපස්ස තියෙන ගැල්ල එක තැනදී. ශ්‍රී ලංකාවේ ටිකක් ඒ වගේ තමයි. ඉතින් ඒක පේන්නේ මොකද දෙනෙක් හිතන්නේ මේ නොදියුණුකමේ ලක්ෂණයක් කියලා. නොදියුණුනේ පිටිච්ච ගතියක් තියෙන්නේ. ඕනම ගෙදරට ගියාම ගෙඩෙකුත් ඉන්නවා මල්ලෙකුත් ඉන්නවා අර දැන් ඉපදිච්ච ළමයෙකුත් ඉන්නවා තිඹිරිගෙකුත් තියෙනවා ඒක ඇතුලේ ජීවන රටාව ඔක්කොම තියෙනවා ඒක ඒකවත් අපිට වසන් ගන්න බෑ කාටවත්. ඒ නිසා මේක හොඳයි කියලා කියනවා නම් මම හිතන්නේ ලණුවක් කාලා කියලා වගේ. ඉන්ටෙලිජන්ට් ඩිසයින් එක කාලා. මේ දෙවියන් වහන්සේ ලෝකයේ ඒක සුන්දරයි ලස්සනයි කියන හදන කතාව. සබුද්දජානහස කියනවා ඉස්ලාම් කිව්වේ දුක්ඛ සත්‍යය. සත්‍ය හතරෙන් ඉස්ලාම් කියලා තියෙන්නේ දුක්ඛ සත්‍යය. පුළුවන් නම් කාවන් බැරනම් කාවන්. ආයේ ඒක නෑ මේ ආලවට්ටමක් මොකක්වත් නැහැ. ඒකට තියෙන කෙටිම උත්තරේ තමයි සතිය. ශ්‍රද්ධාවෙත් මවාපෑමක් තියෙනවා. ශ්‍රද්ධාව කියනකොට ටිකක් පිළිගන්න පුළුවන් තත්ත්වයක තියෙනවා. සමාධිය කියන සතිය මොකක්වත් නැහැ. ඇති ඇති හේම පෙළලා දෙනවා. ඉතින් ඒක තමයි ඒ නිසා ප්‍රායෝගික බුද්ධහම කියලා කියන්නේ සජීවී දහම් වලටපත් වෙලා කියන්නේ. ඉතින් ඒක අපිට මේ ඇයි මෙච්චර ධර්ම සාකච්ඡා කරන්නේ පැත්තකටලා ඉගෙන ගන්න වෙලා තියෙන්නේ. අපි ඒ තරම්ම අප්‍රමාද නෙවෙයි ගත කරන්නේ ප්‍රමාදී. අපි ළඟට එනකොට අපි පමා වැඩි. සූදානම් ශරීරයක් අපි ළඟ නැහැ. ඒ නිසා ඩේටන් පාල් සාමතුමාගේ ඔය පාලදක්ෂ ව්‍යාපාරී පුත්‍රජානනාගේ ව්‍යාපාරේ දෙකම එකයි. දෙකේම සූදානම් ශරීරය තමයි කතාව. be prepared. සතියමත් කරන්නේ එන ඕනම දෙයක් හොඳ නරක හරි වැරදි දුක සැප ලාභ අලාභ එන ඕන දෙයකට ලෑස්තිලා ඉන්න එකයි. ඒක ලෑස්තිලා ඉන්න කෙනාගේ මූණ දෙන තත්ත්වය ලෑස්ති නැතුව ඉන්න කෙනා මූණ දෙන තත්ත්වය අතර විශාල වෙනසක් තියෙනවා. ලෑස්ති නැති කෙනා සම්පූර්ණ තත්ත්වයට යටේ. සුනාමිය අපිට ආව බයකට ඉස්සලා ගව මුල කිව්වලට ගහලට ගෑවේ බයකට පස්සේ කවුරක්ක කියලා කිව්වා. ඒක හා සමාන හානියක් කරා. දැන් සුනාමිය නැත කරන්න මොකද කියන්නේ? එලාම් සිස්ටම් එකක් හදන්න හදනවා. වදිනකොටම එලාම් කරන්නේ. ඒක වෙනස්. සතියෙන් කරන්නේ අන්නේ එළඹ සිටි ගතිය අප්‍රමාද තත්වය ලෑස්ති කළා කියන එකයි. ඒ නිසා ඒකට උගාවක් ඔදයක් ඕන. තරුණ ඔදයක් අවශ්‍යයි. එයාගේම මේ රිස්ක් ලව කියලා කියන්නේ අභියෝගයකට මුහුණ දෙන්න කැමැත්ත අවශ්‍යයි. ඒ ටික පිටු කරලා සර්වචනස දාලා තියෙන්නේ අරිය පරිේශන කියන වචනේ තමයි. කිං කුසල ගවේෂි, කිං සච්ච ගවේෂි, අරිය පරිේශන කියලා සියලු වැඩ බහකබල මේ ඇත්ත ඇති හැටි දැක් ගන්න උත්සාහ කරනවා. ඉතින් මේක අපි මේ දවස් දෙක තුන අපිට යම් ප්‍රමාණයක් ගත්තයි කියලා. ඊට පස්සේ 99.99%ක්ම ප්‍රමාදී ජීවත් වෙන ලෝකෙත් එක්ක අපි කොහොමද මේක සම්බන්ධීකරණය කරන්නේ? ඒක නිසා මේකට කියන්නේ ගේස්ට් ග්‍රේඩ්. මේ කියන්නේ පරිශෝධකාමී ගමනක්. ගලන දිහාවට රැල්ලට යන ගමනක් නෙවෙයි. ඒ ආටින් කටුකුරුන්ගේ ස්වාමීන් වහන්සේ කියනවා රැල්ලට වැටුනොත් රැල්ලට අහුවෙනවා. මේ යන රැල්ලත් එක්ක හිටියොත් ඒගොල්ලන්ගේ රැල්ලට අපි අහු වෙනවා. අපි දැනගන්න මේ ඉන්නේ රැල්ලත් එක්ක කියලා. එතකොට මේ රැල්ලේ හිටියට අපි දැනගන්න අපිට තියෙන වෙනම අධ්‍යාත්මය අපිට තියෙන වෙනම වැඩ පිළිවෙල ඒකදී අපි පුළුවන් තරම් විවේකීව නිස්සද්දව මුළු හතින්ම වැඩ කරන එක ওই දෙක තඩමාරු කරන එක. ඒක සෑහෙන කඹය විචිනාගේ වැඩක්. ඒකට මම නම් කෙරුවේ මම කියන්නේ මම තමයි දක්ෂම කෙනයි කියලා. මම කියන්නේ කාටවත් ඇඟෙන් දැරිය නැහැ මම භාවනා කරනවා කියන්නේ. මුන්නම විදියකින් ගෙදර ඉන්න සහෝදර සහෝදරියන්ට ළඟම කා රූම්මේට්වත් කිසි කෙනෙක් දන්නේ නැහැ මම භාවනා කරනවා. ඉතින් සාමාන්‍ය විදියට ඉන්නවා. වෙලාව හම් වෙච්ච වෙලාව තියෙනවානේ. ඊට පස්සේ දැනගන්නවා දැන් ඒගොල්ලන් කරන් තියෙන වැඩ වාලේ කාටි ඔක්කොම ඉල්ලන පාරෙන් කරලා දාලා වෙලාව හම්බුනාට පස්සේ භාවනා කරනවා. ඒ වගේම නිතරම හම්බ වෙන්න මට හිටියා මේ ආධ්‍යාත්මික පිරිසක්. සුමානකට පැයක් විතර වගේ ගිහින් සාකච්ඡා කරනවා. ඒගොල්ලෝ ගාවට ගියාම නෑ දායක වගේ අම්මා තාත්තා වගේ හුඳුවට හදාගන්න. අනික් කටියට රැළත් එක්ක ඉන්නවනේ. මොන්නම තාලින්වත් කියන්නේ මම සිල්වන්තයි මම දාන දෙනවා මම භාවනා කරනවා. මොනවා කරන්නද ඊට පහම හරි නෑ. ඒක විශේෂයෙන්ම මම කියන්නේ මේ ධර්ම පිළිස්තාවනා කරනකොට පයිසර ගියාට පස්සේ භාවනා කරන්න තියෙන වෙන මොන කරන්නේ. ඒකෙන් මේක භාවනා කරනවා. ඒක කවුරුක ගණන් ගන්න නැහැ. සිටියන කර පන්සල් ගියට වයසට ගිහිල්ලා ගණන් ගන්න නැහැ කවුරුක. තරුණ කෙනෙක් යනවා ඊට පස්සේ තමයි ප්‍රශ්නේ. විශේෂයෙන්ම ගෑනු ළමයෙක් යනවා. හරි අමාරුයි. මං කියන්නේ එහෙට එනවා මේ දලයින්ල එකමාර වෙනකම් එක එක එනවා අරපුවම මං කියන්නේ තරුණ ගෑනු ළමයි ආවොත් කියන්නේ ඒ කොච්චර දැනගත්තත් අම්මට තාත්තට දැනෙන්න කරන්න බෑ. මොකට කොක්ක වස්නේ කිට්ටුවන්ට යන්නේ. භාවනා ජීවිතය හැටියමයි. ඒක වැඩි කිට්ටුවන්ත වෙනවනම් වැඩි කොකු. සමා අතේ දෙමින් ඉන්නවනම් ඒ කොක්කත් එච්චර සර නෑ. සැපත් එච්චර සර නෑ. මධ්‍යම ප්‍රතිපදේ ඒ ටික තමයි දවස් තුනකින් උගන්වන්න පුළුවන් කියන සැකතිය. අනිත් ටික නම් ඉතින් අපිට ඔය ත්‍රිපිටකයේ තියෙන දෙයක් අනම්මනම් කීයකි. අරක ටිකක් අල්ලනවා මේ උගුරට වරහ බෙහෙත් දුන්නා වගේ තමන් මේ ජීවිතය ගත කරාට කිසි කෙනෙක්ට ඇඟෙන්න තියන්න එපා. ඒ තරම්ම මේ අද ලෝකේ දුවන්නේ කාම ලෝකෙට. ඉදරම් පෙනවීම කියන්නේ ඒගොල්ලෝ අතර මේක දැනගත්තොත් එක්කෝ මේ සයිකියාට්‍රිස් කෙනෙක් ගාඩ පිටක් කරනවා. මොකක් හරි මොකක් හරි මොලේ අමාරුවක් තියෙනවා කියන්නේ. එහෙම නැත්නම් අපි එක්ක අමාරුද? ඊට මෙට වැඩි හොඳයි නොකියන්කම් හිටපුවාම ඒක ලේසිම ක්‍රමයක. ඔව්. <laughs> උඹලකට නැති බඩුව යනවා කියන්නේ. මං කියන්නේ ඒක දැන් ලුණුයි කපන්න ඕනේ නැත්නම් කැරට් කපන්න ඕනේ උඹලකටත් ඒකට වැටෙනවා දන්නවනේ ඉන්නා වෙන්න පුළුවන් නේද? එකම ක්‍රමයේ මෙච්චරයි අපි නිතරම Taman දිහා hina hina වෙනවා කියන උච්චාංකල පහත් කරන්න දෙන්නේ. අපි මෙච්චර හැදියාවක් තියෙනවා පිළිවෙලක් තියෙනවා කියලා කිව්වට අපිට කිසිම දෙයක් ගා ගන්න නැතුව කරගන්න බෑ. ඉතින් ඒක ගැන කනගාටු වෙන එක නෙමෙයි අපිට කරන්න තියෙන්නේ මේක දැනගත්තයි කියලා පාඩුවක් නෑ. 100ක් මේක දැනගත්තට පස්සේ මට විතර මතක් නැහැ තමයි ස්වීඩන් සිස්ටර්න් හාමුදුරුවෝ කෙනෙක් ආවා. එයාගේ තාත්තා හිතන සුප්‍රීම කෝට් ජජ්ට කොයි. ඒකටම සල්ලිකාර සුවිස්රන් කියන ගෑනතු පොතත් කඩක් නේ. තරුණ කොළුවක්. මම එනකොට ඇවිල්ලා. මේක ග්‍රාමයට ඇවිල්ලා. ඉතින් ආම හිතියේ ඇත්තට ලොකු සංජිතියට ඇතොට ඥානන් සංජිතියදී මේකට තවම ලොකු සංගලා ඉන්න කාලේ. ඉතින් මේ ආවිල්ලවල සතිය කියන්නේ මොකක්ද කියලා දැනගත්තා. මට පිට බලන්නේ අහන්නේ නැහැ. පින්බලාගෙන ඇවිදිනවා. අර මේ කියලා. ඉතින් මම පැවිදි වෙන්න ගියාට පස්සේ ඒ සංසකේ තුන මම මීට පස්සේ නෝටිස් බෝඩ් එකකට ඔලෝසලා බලන්නේ. මට අවශ්‍ය දෙයක් තියෙනවා නම් කියන්න මට කිසිම දෙයක් නැහැ මම වන්දනා පූජා වලට යන්නේ මම භාවනා කරනවා. ඉතින් අර මගේ ලොකු සංසනේ මධ්‍යස්ථ සංගීත කියලා දීලා තිනවා එක දෙයයි ඒකට හිතු ගන්න කරන්නේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේත් එක්ක ධර්ම සාකච්ඡා කරලා දාන සාකච්ඡායි. අපි දාන සලාවේ තියෙනවා මේ මේ වගේ ඉඳ ගන්න ආසනයක් තියෙන ඉස්සරහින් තියෙන පොඩි කණක්යක් වගේ එකක් දිග මේසයක් ඒක ඒක හමුදු කෙනෙකුට කෝප්පෙයි වතුර බොන කෝපේ පීරිසියයි එතන පඩිකමකුයි ඒ ටික තිරේ හඳු හැමදාම එකම ගන්න. ඉතින් මේ සාන්ති කියලා වාඩි වෙනකොට ඒ කෝපේ ඒකයි තිබිලා තියෙන පඩිකමක් තිබිලා තියෙන මේ සාන්තිකේ ගියාට පස්සේ සාන්තන කැපකාරයෙක් ගෙනලා ඉලම්බසාරි ගසපු නරනවරා ගම්බපු උනතර ගෝතයක් ගෙනත් ඉතින් මේ සාන්ති කතාව දුක් නැහැ පිළිගත්තා. දැන් මේ ස්වාමීන් වහන්සේට ඕන උනතර ගෝතලේ අරලා මේ කෝපෙට දාගෙන වඩනවා. ඉතින් බොහෝම සතියි. උනතර ගෝතේ අරලා. අරලා ගන්නකොට කෝපේ වතුර ටිකක් තියෙනවා. ඉවස් කළා නෑ කෝපේ. දැන් වැඩ දෙකක් නේද? ඉස්සර කෝපේ වතුර ටික පරික්‍රම දාන්න ඊළඟට ඒ කෝපේට ගිලම්පස දාගන්න. ඉතින් මේක සතියෙන් කරනවලු දැන් මෙයා. කරනකොට තියෙනවලු something wrong සම්මයා කියලා. අහුවෙන්නේ නැතිලු දැන්. බලහිනකොට උණු වතුර බෝතලේ අරලා පරික්‍රමට වක් කරගෙන ඉන්නවලු. ඒක <laughs> කල්පනා වුණාලු දැන් දන්න මොකද්ද අප්සෙට් කියලා මතක පක්කරිනෝගේ පාට කරන්නේ මට කරන්න තියෙන උනතුරු පොදනේ කෝප්පේ වතුර ටිකක් අධිකමන දාලා කෝප්පෙටයි වතුර ටික මේ කිලම්පසෙට දාන්න ඕනේ කියලා මම ඊට පස්සේ ඉතින් දැන් ආයෙත් කොමන් සෙන්ස් ඇවිල්ලා කෝකේ දාලා හරියට ඊට පස්සේ ආයෙත් අර සෝන්දිලාට ගිහලා කියලා මම වැසවාස් වෙනද කවදාකවත් මට මේක පැටලෙන්නේ නැහැ හතිමත් වෙන්න ගියාම මේකවත් කරන්න බෑ ප්‍රතිමත්කේ හතියෙන් කරන්න ගියාම පඬිතට ඒ දණ්ඩේ තියාගන්න බැරි වෙනවා. අපි මෙන්නදා ගන්න කටයුතු වලදී පවා ඉර වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා සමහර වෙලාවට පේනවා මේක නිසා මේ අර අපි ගැම්මට කරන වැඩ දින පුරුද්දට කරන වැඩ ඒවට නිකන් කොකුව දිනවා වගේ වෙනවා. ඒක ඒ ජීවිතයේ සතිය පිහිටවන ජීවිතයේ හුරතල් තමයි ඒක. වෙන කරනවත් කරගන්න බැරි ඒවා නිතරම අපි සාකච්ඡා කරනකොට කියනවා මේක එක්කෙනෙක් දෝෂයක් නෙවෙයි වයස වෙනසක් නෑ ඒක උගත්කම වෙනසක් නෑ ඕන කෙනෙකුට මේක වෙනවා. අපි සාමාන්‍යයෙන් කරන්නේ මේව හංගන එකනේ. මේ වගේ දෙයක් වෙච්චාම හංගන එකනේ මේක නෑ ප්‍රසිද්ධ කරනවා. ප්‍රසිද්ධ කරනකොට කරනකොට අනිගොල්ලොත් ඒකට වැරදි කියන්න පටන් අරගත්තා නම් මේ පිරිස අතර ඇති වෙන සහෝදර ධර්ම ඇති වෙන මේවා අපි එකිනෙක කරන පාවිච්චි කරන්නේ එකිනෙකාට කණ්ණාඩියක් වෙන්න මිසක් නිකන් අපි මේ මේ බෝස්ටිං වලට නෙවෙයි අපි මේ මවාකාණ්ඩ නෙවෙයි ඒක ඉල්ලීමක් කරන්න පුළුවන් අපි වැඩක් කරනකොට වැරද්දක් තියෙනවා කරුණා කළා කියන්නේ අපි අතර එක්කෙනෙක් ලොකුයි එක්කෙනෙක් පොඩි නැහැ ඔක්කොමලා ඉන්නේ එකිනෙකාට එකිනෙකාට දර්පණයක් වෙන එකයි කරන්නේ ඉතින් ඒ අර කියනකොට තමයි මම අර මම ඔය කියනකොට මට මතකයි AP කෙනෙක් හිටියා ડોක්ටර් කෙනෙක් එයා කියනවා එයා කියවලු ඔය සයිසෙක් නිව්ටන් කියලා තියෙන ඩයරි නෝට් එක තියෙනවලු මේ එයා ලැබ් එකට ගිහිල්ලා උදේට බිත්තර දත්තම්බල කාලා දවල්ට විතරලු කැම ගන්න. ඉතින් උදේම ගිහලා බිත්තර දෙක දාලා ගෑස් කුකරේ උඩ තියලා එයා වැඩ කරගෙන ඉඳලා තැම්බිලා ඉති කියලා බලනකොට තාම බිත්තර දෙක මේතරලු අත්තරලෝසෝ දානවා. මිනිහා ඊට පස්සේ කරලා තියෙන රිසර්ච් එක පැත්තක තියලා ඔක්කොම ලියලා මම බොහොම ඉක්මනට වෙලා ඉතු කරන්න ඕන නිසා පිටර දෙකක් දාලා විලාව බලලා උළුසු එතන තියලා වැඩ පටන් ගන්න විනාඩි 10කින් කියලා බලනකොට ඔර්ලෝසෝ දාලා විතර දෙක මේකට කියනවා. ඒකෙන් මම හිතන්නේ අයිසෙක් නිව්ටන්ගේ චරිතය චර්ත ඝාතනයක් කරනවා කියලා. අපි ගත්තොත් උදේට ඇඳගෙනකන් අපි ඒ විතර බැලුවේ නැත්තම් ඒ අපි කෙරේ විවේචනාත්මක විවේචනය කියන එකක් නෙමෙයි. ඇති හැටි ලකින ගත්තේ අපිට කවදාකවත් මේ මොකද්ද මේක වෙන්නේ කියලා දැක ගන්න. නිසා සතිය වඩන්න පටන් ගත්තට පස්සේ වෙන මොනවාකට පා ආනදන සති භාවනා කරන්න. උගව දෙනකොට මේ හුස්ම ආයාස කර වෙන්න පටන් ගන්නවා. නිකන් හුස්ම වැටෙන්නේ නැහැ. නිකන් මැරෙනකන් හුස්ම ගත්ත ප්‍රශ්නයක් නැහැ. භාවනා කරන්න ගියා. හුස්ම ආයාස කර වෙන සමහරට නයි පිපිනවගේ ඕසෝ සෝසෝ ගාලා ඉච්චින් පිපින්න පටන්. මොකද මේ භාවනා කරනවා. වෙන කිසි ගාණක් නැහැ ඕන තරම් වැඩ කරන ආනාපානි කියනවා. මොනවා කරන්නද නිකන් ආනාපානි කියලා බලන්නේ කිව්වම ඒ ක්ලච් එක රීස් වෙන්නේ නැහැ. ගියර කෙනයි අපි. ඒ වගේ දෙයක් මේකේ තියෙන්නේ. මේකේ ඉන්න හරි ලේසි පොඩි ළමයින්ට පොඩි ළමයින්ට එහෙම මේ මපාපන්න චරිතයක් නැහැ. වයසට ගිහිල්ලා අපි දැන් අපේ චරිත ගොඩනගාට පස්සේ හරි අමාරුයි. මොකද මේ හට්ටකේමයි දුවන්නේ. දැන් කෝච්චි පාරක තිබ්බ කෝච්චි දුවන කෝච්චි පාර බස් කෝච්චි බස් එකේ බස් පාරක තිබ්බට කෝච්චි අදිත් නැහැ. එයාට ඒ රට්ටකේම දුවන නිසා වයසට ගියාට පස්සේ සෑහෙන නිහතමානීකමක් මධ්‍යම ප්‍රතිපදාව පිළිබඳ හැඟීමක් <clears throat> ඒ වගේම සරුවචනාංශයේ මේ මේක ගැඹුරුයි කිව්වේ ඇයි කියන එක දුරට තේරුම් ගන්න. එහෙම තමයි මේ රෙජිමෙන්ටේෂන් වලින් ටාස්ක් ෆෝස් එකකින් මේක කරන්නේ. මොකද මේ තරම්ම මේක මේ බොහොම ෆ්ලෙක්සිබල් දෙයක් වෙතන තියෙනවා. නම්‍යශීලී ගතියක් තියෙන කෙනාට විතරයි මේක ෆිට වෙන්නේ. ඒ නිසා සෑහෙන මන්දනේ තනි වචන කියන හරිය නිහතමානී හරිම නියතමානී වෙන්න ඕන නැත්නම් අපිට කෙනෙකුගේ උපදේශය ලබා ගන්න බැරි වෙනවා. අපි අරගෙන දුනොත් කිසි කෙනෙක් අපේ වැරද්දක් කියන්නේ නැහැ. ඒකකොට අපි අපිටයි අපි හානිය ලබන්නේ. නිසා නිතරම පවරිමක් කරන්න ඕනේ. මගේ මේ ප්‍රයත්න වෙන මොනවා කරන්න නෙවෙයි. මේ මොකද මම කියන්නේ කවුද කියලා ගන්න නිසා මගේ වැරද්දක් තියෙනවා කර්මා කළා. මට සුදුසු වෙලාවක් කියලා දෙන්න කියන පවරිමාක්‍යෝ කියෝ ඒක තමයි දුරුති කියන වැඩේදී බුදුජානනාංශ දේශනා කර ආනන්ද ස්වාමීන් වහන්සේට හොඳටම අවුව දවසක සර්වචනාසිකේ ගන්ධ කිලියේ එහා පැත්තේ හේවණල්ලේ ආනන්ද සාංශ භාවනා කරා. භාවනා කරනකොට ඒ සාංශර හොඳට මේ තේරෙන්න පටන් ගන්න තියෙනවා මේ කියන හැම දෙයකම හේතුඵල වාදයක් තියෙනවා. ඊළා මේ බුදුජානක කියලා තියෙන ස්වාමීන් වහන්සේ අපේ මේ ජීවිතේක ආනන්ද සාංශ කියන්නේ මේ ජීවිතේ අපි යම් මේ ළඟාවීමක් ආධ්‍යාත්මික ළඟා වුණා නම් 150ක්ම මට හිතෙන්නේ කල්යාණ මිත්‍යා නිසායි. ඒ ආකල්ප අපිට ඇවිල්ලා තියෙන්නේ නැත්තම් කවදාකවත් ඒ කල්යාණ මිත්‍යාගේ උසස් ගුණ වර්ගයක් තියෙනවා. ඔයගොල්ලන්ට බැරි ගුණ කන්දක් තියෙනවා. ඒක තමයි කියන්නේ අහන්නේ. ඒ නිසා මට හිතෙනවා මිත්‍යා අපේම නෙවෙයි මේක. මේ ළඟාවීම 150ක්ම කල්යාණ ඥානසාරගේ බුදුරජාණන්ගේ ආන්ද ඕම නතර කරගන්න. උක නැවත ලියාගන්න කියලා තියෙනවා 100%ක්ම කල්යාණ මිත්‍යායි. 150ක් නෙවෙයි අපි මේ ලබන good vibrations good vibes කියන්නේ සියර සියක්ම කල්යම් මිත්‍ර. ඒ නිසයි සර්වචනාංශේ කල්යම් මිත්‍රෙක් වෙන්න ඉස්සලා සාරා සංකේ කල්පලක්ෂයක් qualifications ඇති කරගත්තා. තමයි පාරමිතා පුරාගෙන කිසි කෙනෙකුට දෙසරක් කියන්න වෙන්නේ නැති වෙන විදිහට කිසිම තැනක මවාපෑමක් නැති උන්ටසේ තරසේ ගොඩ නගාගෙන තව කෙනෙකුට කිව්වේ මම දැක්කා මම අත්දැක්කා මම මේ අනුකම්පාවෙන් කියන කරපල්ලා ඊට පස්සේ ඒ චක්‍ර කරකිනවා විදිහට ඒක නැතුව මේ දුරදිගයන් ගමනක් කරා. දුරදිගයන් ගමනට ප්‍රධානම ඒ ভাইබ්‍රේෂන් එකේ ඉන්නම ඇසුරු කරන කල්යාණ මිත්‍යාගෙම තමයි. ඉතින් ඒකෙත් තියෙන රහසක්. තමන් හොඳ කල්යාණ මිත්‍රෙක් නෙවෙයි නම් තමන් හොඳ කල්යාණ මිත්‍රව හම්බෙන්නේ තමන් කල්යාණ මිත්‍රෙක් වෙන්නේ කොහොමද? තමන්ට අනුකම්පා කරගන්නේ. තමන් පිළිබඳව අත්තු කුසලයේ සල්සා ගැනීම තමන් පිළිබඳව මෛත්‍රී කර ගැනීම තමන් පිළිබඳව අර්ථ සිද්ධිය සල්සා ගැනීම අපි හිතන්නේ අර්ථ සිද්ධිය කියලා කියන්නේ ලස්සන රූප පෙන්වන එක කියලා ලස්සන ශබ්ද අස්සන එක කියලා නැත්නම් අහන එක කියලා නැත්නම් හොඳ ගඳ සුවඳ බලන එක රස ලබන එක සුභභෝගී යාන වාහන පහසුකම් ලබන එක කියලා හිතන ඒව ඇත්තටම මේ distractions මට කරන්න දෙන උසස්ම සැලකිලි තමයි වර්තමානයේ හිත පවත්තන Taman කවුද කියලා දැනගන්න කරන්න දෙන හොඳම දේ තමයි මාත් එක්ක මම ජීවත් වෙන්න ආරින්න රූප વિશે හිත විසිරියන්න දෙන්න එපා එළියටයි දුවන්නේ. ශබ්ද વિશે කියොත් එළියට යන්නේ. ගන්ධ නාසය, දිව රස, කය පහස ඔක්කොම distractions බාහිර විචයන්. එතකොට අපි අසරණ වෙනවා අපි අපිව අනාථ කරනවා. මුචුලන්න කියන්නේ ඒක එහෙම දැනගෙන දවසකට විනාඩි 10ක් 15ක් දවසේ විනාඩි 30ක් 40ක් මාත් එක්ක මම කියලා. ඒක තමයි ලොකුම අනුකම්පාව. ඒක කරනකොටම ඒ තරම් එතන ගිය ගමන්ම කිට්ටුම ඉන්න කල්යාණ මිත්‍රත් එක්ක කනෙක්ෂන් එක ඉන්න පටන් ගන්නවා. ඒක වෙනම වෙනම ভাইබ්‍රේෂන් එකක් වැඩ කරන වෙනම නෙට්වර්ක් එකක් තියෙනවා. කවුරු හරි සතුටුමත් වෙනකොට ඒ කිට්ටුවම ඉන්න විසිනිකේකේ ඉන්න ඊගාව සත්‍යමත් යාළුවොත් එක්ක ඉබේම කනෙක්ෂන් එකක්. හොඳ ධර්ම ඇහෙන්න පටන් අර ගන්නවා. ඒ ඉස්සරහට تعلق. ඒක තමයි ඕපනයික කියන ගුණේ සර්වතන් සඳහන් කරලා තියෙන්නේ සක්කාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ කාලිකෝ ඊපසිකෝ ඕපනයික උපනයික තල්ලු කරලා තල්ලු කරලා අටවැඩිය හොඳ කල්යාණ මිත්‍රෙක් ගාට හොඳ ධර්ම වලට හොඳ දේවල් වලට ගැඹුරට තල්ලු කරන ගතියක් තියෙනවා. ඒක ඇබ්බැහියක්. අර සූදු කෙලින මනුස්සයා ඊට වැඩිය සූදු කෙලින කෙනෙක් ලාවට ඇදලා යන්නේ. බොන මනුස්සයා බොන මනුස්සයෙක් ගාට ඇදලා යන්නේ ඒ සූදු අන්තෝ වෙනවා කියලා කියන්නේ. ඒකෙත් එක විසම චක්‍රයක් තියෙනවා. මේකෙත් ඒ වගේ චක්‍රයක් තියෙනවා. මේ පහුගිය අවුරුදු 20 30 මේ සතියවත් අයගේ එකතුව මේ පහුගිය අවුරුදු 200ක කාලය ඇතුළත පුදුම ගැම්මක් අරගෙන තියෙනවා. ජාති ආගම් මොකක්වත් නැතුව එයාගේ තියෙන පුදුම දැන් network එකක් වැඩ කරනවා. කොයි චූත්තු කුඩිය හිටියා. ඒගොල්ලෝ දන්නා මෙච්චරමයි එකම ධර්මයේ කියලා. ඔක්කොම බෞද්ධයොත් එන්නේ. මෙච්චරමයි එකම ධර්මයේ කොයි ආගමකවත් මේක නෑ. බුද්ධ ආගම තුනට බුද්ධ ආකාරය දන්නේ නෑ. ඒ නිසා තියෙන්න ඕනේ මේකයි කියන එක දැන් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි ඉපදිලා තියෙන හොඳ වෙලාවට. පසුගිය අවුරුදු 20 සෑහෙන ගැම්මක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට ඕනේ නම් ඒ ඒ network එකට connect වෙන්න එකම ක්‍රමයයි කතා අපිට කියවන්න තියෙන දවසේ වැඩි වෙලාව සතියෙන් ගත කරන්න. ගත කරනකොට කෙලින්ම plug වෙනවා ඉතින්. ඉතින් ඒකට ටක් කැපකිරීම කරන්න වෙනවා. කරනකොට කරන කරන ප්‍රමාණයට සම්බන්ධතාවය එකට ගන්නවා. දැන් ලංකාවේ කරන කට්ටිය නම් දැන් මේ පිළිවෙල ඉන්න කට්ටිය භාවනා කරලා ඒගොල්ලන්ගේ යම්කිසි දියුණුවක් ලැබීගෙන එනකොට ස්වාමීන් වහන්සේලාට කියලා ඒකෙන් ස්වාමීන් වහන්සේගෙන් ඩිරෙක්ෂන් ගන්න පුළුවන් නේ ඊළඟට මොකද කරන්න කියලා. දැන් මේ වගේ රටක අපිට මේ එහෙම අපිට ලක්කත් ඒ වගේ විදිහක් නැහැ. ඉතින් අපි ඒක අපි තනියම කෙරුවයි කියලා gedirin අපි යම්සි ප්‍රශ්නයක් නැගුණා ඒක මම හිතන්නේ විසඳගන්න විදියක් නැතුව තත්ත්වෙත් අපිට ඔය සිතන අතර කල්යාණ මිත්‍රාශ්‍රය කියලා කියන්නේ කල්යාණ මිත්‍රාට ඒක සඳහා වෙනම අපොයින්ට්මන්ට් එකක් කතා කරන්න ඕනේ කතා කරනවා කතා කරනකොට ඉබේම මේ ප්‍රශ්න අතර ගැප් එකක් නැතුව කොමියුනිකේෂන් පටන් අර ගන්නවා ඒක තමයි මේ කියන්නේ අපි කතා කරනවා කියන්නේ වෙන මේකක් කොමියුනිකේෂන් කියලා කියන්නේ වෙන එකක් නෙවෙයි. අපි කොච්චර කතා කරත් මැසේජ් එක කොමියුනිකේට් වෙන්නේ නැහැ නේ. කල්යාණ මිත්‍රය කියලා කියන්නේ heart to heart mind to mind connection එකක් තියෙනවා. අර තේරෙනවා මේ කියන්න හදන්නේ අසවල් දෙන්න තමයි කියන්නේ. ඒ connection එක ගන්න එක දවසෙත් බෑ. කාලයක් ඒක කර කර කර ඉන්නවා. ඒක සම්බන්ධව මේ පැත්තෙන් මට කියකි මේ වගේ වැදගත් කැපකිරීමක එහෙම නැත්නම් මේ වගේ අපි ආධ්‍යාත්මික දෙයකට අපි යෙදෙන්නේ අවසාන පරමාර්ථයේ නිවනම නම් පැටලෙන්න තියෙන ඉඩ අඩුයි. ගෝධනෙක් අද භාවනා කරන්නේ නිවන සඳහා නෙවෙයි. හීලින් කරන්නයි, කියෝරින් වලටයි, මෙමරි එක වැඩි කරන්නයි, මේ රිලේෂන්ෂිප්ස් වැඩි කරන්නයි කියලා මේ ලාභක පරමාර්ථයක් ඉස්සරහට ගත්තොත් වර්ල්පූල් එකට අහුවෙයි. කරකෝල පටන් අරගත්තට පස්සේ හිතියට වැඩි අමාරු දැනකට දාන්න. ඒව නොලැබෙනවා කියලා නෙමෙයි මම කියන්නේ ඒව බයි ප්‍රොඩක්ට්ස් ඒව නිකන් අතුරු ඵල. ඒකට යොමු කරන්න එපා මේ වටිනා කැපකිරීම. මේ වටිනා කැපකිරීම අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ මේ සර්වඥාන්සේ යම් කිසි පරමාර්ථයකට මේක ඉදිරිපත් කරේ ඒක සඳහායි කියන්නේ. එතකොට අපිට ඒ සඳහා නියතමානී වෙන්න පුළුවන්. ඒ සඳහා එන දුකක් ඉවසන්න පුළුවන්. ඒ සඳහා කවුරු හරි වැරද්දද කියලා පෙන්නුවත් එහි කියලා බාර ගන්න පුළුවන් ගතියක් තියෙනවා. මම දැකලා තියෙන විදිහට මුගදෙනෙක් මේ දැන් කාලේ විශේෂම අලුත් ආපු රැල්ලත් එක්ක උඟ දෙන භාවනා කරන්නේ මේ යම් යම් හැකියාවන් වැඩි කරගන්න. එන කාම ලෝකේ කාම ආශාවල් වැඩියෙන් ලබා ගැනීම අදහස. ඒකට මේකට ඒක මේ ඒ සඳහා මේක පාවිච්චි කරොත් නම් සෑහෙන අපහසුතාවක් වලටපත් වෙන බව මම දැකලා තියෙනවා. ඒ නිසා ඒක අපි හොඳට අහන්න ඕනේ මේක මේ හයි මේක හයි ටෙන්ෂන් වයරක මේ අල්ලන්න හදන්නේ. ඕක රබර් ග්ලව්ස් දාන්න නැතුව එහෙම ඇල්ලුවොත් එහෙම 230 ඇල්ලුවා වගේ එහෙම නෙවෙයි. 1.5 බැටරිය ඇල්ලුවා වගේ නෙවෙයි. මේ හයි ටෙන්ෂන් වයර් එකක් එක්ක වැඩ කරන්නේ. ඒ නිසා නිතරම මතක තියාගන්න මම මේ මොකටද මේ මේ තවත් ඉන්වෙස්ට් කරලා කීයක් හරි ගන්නද මේ හදන්නේ නැත්නම් නිවන් ලබන්නේ. ඒකට හරි ලේසි මධ්‍යම ප්‍රතිපදාව කියන කන්දට ලබන්නේ. නිවනට සඳහා යනවා නම් අතරමඟ ෂෝට් ඔබ්ජෙක්ටිව්ස් නැහැ. එතකොට අද භාවනා කියලා කියන්නේ ඇමරිකන් ඇමරිකාවේ මේකත් කැලක් විතර ගත්තොත් එහෙම මේකට කියන්නේ බිස්නස් බුද්දිසම් කියලා. ඔක්කොම සල්ලි වලට බුදුජාන විශ්වසේ පටන් ගත්තේ තිඟන්නේක් වාගේ දුන්නේ ලෝකේ තියෙන උතුම්ම දේ 100%ක්ම නිකන් බුදුජාන විශ්වසේගේ තාම ගැඹුරු ඉගැන්වීම Hindu ගෙමින්ට පවා බ්‍රාහ්මණයන්ට පවා ගැන්නුවා කවදාකවත් චෝක් කැල්ලක් බ්ලැක් බෝඩ් එකක් මොනම ටීචින් එකක් දැකම වැඩිම වුණොත් මෙන්න මෙහෙම කරනවා අත එහෙම නැත්නම් මෙහෙම කරනවා එහෙම නැත්නම් මෙහෙම කරනවා. උන්වහන්සේ පාවිච්චි කරේ කිසිම උපකරණයක් මොකක්වත් නැහැ. ඒ නිසා මේකේ ගැඹුරු සමීකරණ තියෙනවා කියලා කියනවනම් පොඩක් පරිස්සම් වෙන්න. ඒක තියෙන්න බෑ. මොනසෙන් තේරෙන්නේ නැති යායුතු සංකීර්ණ ගමනක් නැහැ. අර ඕන ටෙක්නික් එක පාවිච්චි කරලා කමක් නැහැ. නමුත් නැතුව බෑ කියලා කියනනම් එතන මොකද්ද වෙන බිස්නස් එකක් කරනවා. බුදුසසුනාගේ කියන්නේ කිසිම තැනක කිසිම අහවල් උපකරණයක් මට නැතුව බෑ කියලා මොනම ටෙක්නිකල් ට්‍රේන්. ඒකල ගැඹුරුම දේවගේ. නිසා කාටක බුදුසසුනන්සි මේ එක්සිකියුටිව් පවර්ස් දීලා නැහැ. අධ්‍යාගාත යන්න තුන නිවන් දකින්න බෑයි කියලා මොන්නම අපේ ආගමේ කිසිම දේශපාලන ශක්තියක් බුදුහාම කියලා. ඉතින් ඒ යම් කිසි කෙනෙක් ගාව ඒ විදිහට කියනවනම් පොඩ්ඩක් හැකින් බලන්න ඕනේ. ඒව වෙන්න බෑ. ඒක මොකක් හරි කොමර්ෂල් අයිඩියා එකක් කියලා කියන්නේ. නිසා ඒ වගේ දේවල් අපි මම හරීම සතුටු වෙනවා අවුරුදු 8ක් විතර ගිහි පිටසක්ේ කාශ්‍ය ගමට ඔන්න ඔය කරුණ හොඳට මට පැහැදිලි වුණා. මේ ගමනේ සංකීර්ණතාව එන්න බෑ. සංකීර්ණතාවෙන් සතරතාවයට යන්නේ. මානකාරකමේ අහිංසක තැනට යන්න හදන්නේ. දන්නා දේ නොදන්න තැනට යන්නේ. ගොරෝසු දේ සියුම් තැනට යන්නේ නිසා කොතනකාරී සංකීර්ණ අපිට කළා නිකයි. මේ ගමනේ සංකීර්ණතාව එන්න බෑ. එනවනම් පැහැදිලි වෙනසක් කළා. මේක වැරද්දක් කළා. ඒක ඒ විදිහට තමයි හදාගෙන යනවා නම් ඇත්තටම ප්‍රධාන පන්තියේ ගුරුවරයෙක් නැති වුණත් කරගෙන යන්න පුළුවන්. අනිත් එක තමයි අපි අවුරුදු 20කට 30කට ඉස්සෙල්ට වැඩිය කල්පනා කරොත් අද උපදෙස් ලැබෙන ගුරුවරු ඉදාට වැඩිය ටිකක් වැඩි වෙලා තියෙන මිසක් අඩු වෙලා නැහැ. හොඳට ලියවිච්ච පොත් දෙක තුනකුත් අද තියෙනවා. ඒක නිසා අපිට තියෙන්නේ හැකි සංඥාවක් ගන්න වෙන්නේ. තිබුණට වැඩිය බලාපොරොත්තු ඇති කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒ නිසා ඒ ඇති වුණොත් එහෙම යම් කිසි තැනකින් අපිට සාහනෙලියක් එන්න පටන් ගත්තොත් අපි ඒක වෙනුවෙන් ඔක්කොම කැපකිරීම කරමු. ලෝකතරන් කැපකිරීම කළා ඒ ඒ කල්යාණ මිත්‍යන් වෙනුවෙන් අපි අපකට වෙලා ලැබිච්ච ලොකුම දුර්ලභම වස්තුවක් කියලා හිතන කටයුතු කරනවා නම් මම හිතන්නේ දැන් අපි ඉන්නේ තාක්ෂණික යුගයක ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි තියෙන පාවිච්චි කරන්න නරක දේවල් වල තමයි. ඒකට හොඳ දේට පාවිච්චි කරන්න පුළුවන් කාලෙකුත් තියෙනවා. ඒ නිසා අපි පුංචි ඉස්සර වගේ ලොකු රානේ ග්ලෝබල් විලේජ් කියලා කියන්නේ. පුංචි වෙලා තියෙන්නේ. හැබැයි හරි ගන්න ප්ලග් කරගන්න. ප්ලග් කරගද්ද ඒක ඛයලන එක තමයි. ඉස්කරම් කරලා පොත ගාන්සක් වගේලා හරි අහු වුණාට පස්සේ අපකට වෙලා වැඩ කරනවා. මම මම ඇත්තට මම පටන් ගන්න කාලේ මම ළඟ කිසිම සීලයක්වත් බුද්ධාගමක්වත් මොනක්වත් මට හැකියාවක් තියෙන්නේ නැතුව මම අහම්බෙන් වගේ වැඩන් වැටලා උනේ. හැබැයි ගිහිල්ලා අවුරුද්දක් දෙකක් යනකොට මම කාටවත් නොකිය ගියාට මට තේරුණා මම ඒතර කරපු පෝස්ට් එකේ ඩිග්‍රී එකේ හිටපු එක එක කොටක්වත් තේරෙන්නේ නැහැ මේ කතාව. මේ ඔක්කොම මම ගැරියා කියන එක තමයි මට තේරෙන්නේ. ඒකට මගේ ඇකඩමික් කැරියර් එකට අවුරුදු 20 ගාණක් මම කැප කරලා ඉවරයි. හැබැයි මේ කියන දෙමලේ භාෂාව තේරුම් ගත්තේ ඒ මිනිස්සු ගියඩේ තමයි. ඉතින් ඊට පස්සේ නම් මෙතන අමතර against the grain යන්නේ. ඒක දෙවන්නේක් නෑ මට. මමයි තීන්දුව කරන්න ඕනේ කරනවා කියලා හිතන තියෙනවා. ඒක ප්‍රත්‍ය සමාලාට තමන් බුද්ධ ධර්මය කියලා කියන්නේත් නෑ සිංහලෙත් නෙවෙයි. දැන් කතා කරන වචනෙන් තේරුණා මේ අපේ ගුරු පරම්පරාවේ කාටවත් හම්බලා තිබිලා නෑ. අම්මලා අප්පච්චිලා දන්නේ නෑ. නමුත් මේක තමයි අපි මේ මේ බුද්ධ ධර්ම කියලා ඉපදිලා තියෙන්නේ මේක හොයාගෙන තමයි හම්බුනාට පස්සේ ඒක වෙනස තේරෙන්නේ. ඒක ඉතින් ඒක කොටම පොදුවේ එක්කෙනෙක් කතා කරත් තේරුම් ගන්න 100ට එක්කෙනෙක් දෙන්නේ තමයි. අනිකොල්ල තහගෙන ඉන්නවා. කවුරු ඒ කියනමතර කොමියුනිකේට් වෙන්නේ. ඒක නිසා අමාරුයි සර්වඥාන්සේ පහළුණක් ලෝකයේ කොච්චර සුළු ගන්නද නිවන් දැකේ. මුළු ලෝකෙම නිවන් දැකේ නෑ. ඒකට මේ ඉර ඉර බතුනාට නිරුම උඩට ඇවිල්ලා තිබුණ නැත්නම් පිපෙන්නේ නැහැ. නිරුම උඩට ආවට ඉර බෑවි නැත්නම් පිපෙන්නේ නැහැ. අපි අපිට ලෑස්ති තියෙන්න ඕනේ ඒකටම චිරපායන ඕනේ ඒක 100%ක්ම අහම්බයක්. කවදාම සැලසුම් කරලා ගන්න බෑ. අපිට තියෙන්නේ අපි ඒ වෙනුවෙන් අපකට වෙලා ගත කරන එක තමයි කරන්නේ. ඒකටත් එළඹ සිටීම එළඹ සිටී කියලාම සිටීම කියලාම කියන්නේ. Thank you. ආනාපානසතිය මේ බුද්ධ ධර්මයේ මාර්ගික සතිය සුසම් සතිය කොහොමද මේ දුක්ඛ සමුදය නිරෝධය සම්පූර්ණ කරන්නේ මාර්ගික ඒක හොඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඇයි නිරෝධ සත්‍යයට පස්සේ මාර්ග සත්‍ය තිබ්බ කියලා හිතේම ප්‍රශ්නය අහන්නේ. දැන් ඕනම ක්‍රමයක් තියෙන්නේ ගමන ඉවර කරාට පස්සේ ප්‍රතිඵලය හම්බෙන එකනේ. කෝස් එක ඉවර කරාට පස්සේ ඩිග්‍රී එක හම්බෙනවා. අරගේ ඩිග්‍රී දුන්නාට පස්සේ කෝස් එක මොකද්ද කියලා තීරණය කරගන්න. ප්‍රශ්නේ මම මේ මහත්ගේ ප්‍රශ්නම යහන්නේ. චතුරාර්ය සත්‍යයේ දුක්ඛ සත්‍යයට පස්සේ දුකට හේතුව වෙනවා. නිරෝධ සත්‍යයට පස්සේ නිරෝධය සඳහා යන මාර්ගය වෙනවා. අපිට උගන්වන ලීනියර් এডুকেෂන් සිස්ටම් එකේ තියෙන්නේ මොකද්ද? මාර්ගය ගොනනට පස්සේ ප්‍රතිපල. සිලබස් එක ගොනනට පස්සේ ප්‍රතිපල මේක නෑ. මේ Nirodhi ඉවරනට පස්සේ තමයි මාර්ගය ගැන කියන්නේ. ඉතින් ඒකෙන් කියන්නේ පොට්ට chance එකක්. ගහගෙන ගහගෙන ගහගෙන ගහගෙන යනවා. හරි ගියාට පස්සේ කියනවා අන්නතර ෂොට් එක තමයි හරි කියලා. ඒක තන්නේ කර මේක ඉම්ප්‍රොම්ප්ටු. ඉම්ප්‍රොවයිසේෂන් එක තනි කර ගන්න. ඉතින් ඒක නිසා කිසි කෙනෙකුට කියන්න බෑ මෙයාට මං කරපු දේ කරපන් ඔබ නිවන් දකි කියලා. එයාට කියන්න පුළුවන් මම කනවා බල්ලන් ඔය ගහගෙන ගහගෙන ගහන ගියා. කොයි තැනේදී මුට්ටියට වැදුණාද දන්නේ නැහැ. වැදිච්ච බව නම් ෂුවර්. බත් කාපා. මොකද එහෙම පුළුවන්කමක් තිබුණා නම් බුදුරජාණන් වහන්සේ රාහුල කුමාරයාට දෙනවනේ. තමන්ගේම දරුවට අවුරුදු 15ක් රාහුල කුමාරයා වෙනම භාවනා කරන්න තියෙනවනේ මේ තමන් ගෙනියන්න දකින්නේ. කුච්චක කාලේ පාරමිතා පුරාණ උදෙත් කිහිලා රාහුල වාද සූත්‍රයක් කියනවා. හැන්දෑවෙත් කිහිලා රාහුල වාද සූත්‍රයක් කියනවා. අම්බලට්ටික රාහුල වාද සූත්‍ර, මහා රාහුල වාද සූත්‍ර කොච්චර කරත් රාහුල කුමාරයෝ රාහුල හාමුදුරුවෝ උත්සාහ කරලා කරලා එයාගේ මුත්‍ය විඳගත්ත දවසේ තමයි එයාගේ මාර්ගය හරියට ඉතින් යශෝදරාව කොච්චර කාලයක් ප්‍රියම්බිකා වෙන්න පාරමිතා පුරාණා. පැවිදි වුණා. එයාට ඉන්න මෙයා වික්‍රමය කරන්නේ. උද්දෝතන ජීවන කරන්නේ. ඒක නිසා මේකෙදී සම්පූර්ණ රිස්ක් එකක් කරන්න තියෙනවා. මුළු ආධ්‍යාත්මික ජීවිතේ කියන්නේම තන්නේ කරන අන්තර්නියකට ඒ ක්‍රිස්තුමෝස්තුමා කියලා තිබුණේ uh, freedom from the known කියලා. අපි දන්න දේෙන් කවදද අපිට ගැලවෙන්න පුළුවන්. අපිට තියෙන ලොකුම හිරිහැරය තමයි අපි මේ ගන්න. ඒකෙන් තමයි අපිට මේ බැඳගෙන ඒ කාලෙම වද දෙන්නේ. ඒ හැමදාම එතන දිලා එතෙන්දි ගන්නවා. මොකද අපි ඒ දැනුමයි කරේ කියන්නේ. ඕක අමතක කරපු දවසේ. තවත් වදයක් කියලා අමතක කරපු දවසේ අපි අන්න ඕන එක පිළිගන්නලා. freedom from known තමයි liberation කියලා කියන්නේ. ඉතින් අපිට වෙන්නලා දින දෙන එක මම විශාල කලබගෑනියක්, නාස්තියක්, අලකලංචියක් ව්‍යසනයක් කියලා. ඒකට අපි ඒ තරම්ම අර දැනුමයි ඒ කාම ආශාවල් ඉන්ද්‍රිය ධර්මත ගැති වෙලා ඉවරයි දැන්. තව මදි අපිට. මේකෙදි කියනවා අල්ලලා කුණු වෙච්ච ලබු ගෙඩියක් වගේ හතරමං හන්දික තමයි පොළවේ ගහපන්. කී ගඳ දැනකො කුණු පොල් ගෙඩියක් කියලා. ඒක නිසා ඒක අහම්බයක් විදියට දැන් බාලදක්ෂ ව්‍යාපාරික මම හරි කැමැති. මම කරලා නැහැ කියලා සම්පූර්ණ අහම්බයකට සූදානම් කරනවා. ගර්ල් ගයිඩ් කෙනෙක් කිව්වම බාලලක්ෂ කිව්වම සමහරවිට කෙනෙක් කැලේ කතරලා ওই තියෙන ලී බෝඩුවකින් කලක් හදාගෙන ලීයකින් හන්දක් හදාගෙන නැලකින් සමුවක් හදාගෙන ජීවත් වෙනවා. ඒ නිසා මේක මම හිතන්නේ මහත් නිවන් දැක්කත් පහුවෙන්දටත් ඔය ප්‍රශ්නේ ඉතිරි. මොකද කට්ටිය අහනකොට කියන්න දෙයක් නැහැ. කොහොමද මේ මේ මාර්ග සත්‍යයට පායිසලයි මේ නිරෝධ සත්‍ය තිබෙන්නේ? මම ප්‍රශ්නෙට උත්තර දීමක් කෙරුවේ නෑ මම මේ මම හිතන විදිහට ඒකම වමාර වමාර ඉන්න එකයි මාත් කරන්නේ මේක සිංහලෙන් කරන පොට්ට ගාන්සයක් ඔක්කොමලා කරන ගියාට එක්කෙනෙකුට හරියනවා එක්කෙනෙකුට හරියන්නේ නෑ ඉංග්‍රීසියෙන් තායිලන්තේර කියලා තමයි කියන්නේ එකම මෙතෙක් දැක්කෙන් තායිලන්තේර විතරයි අනාභානි කියලා දැන් උපදෙස් දෙනවා ඔක්කොටම කීයෙන් කී දෙනාට දොර අහුවෙන්නේ කියලා බලන්න කී දෙනෙක් කරදි තැන් වල ගිහිල්ලා හිර වෙලා ඕකේ කරගෙන කරගෙන ඉන්න ඉතින් මම දන්නේ නැහැ ඒ මනුස්සයා දන්නේ නැහැ කියන්නේ. ඉතින් අර හරියටම හිතිලා මම මේවායි උනේ කියලා කියන්න හිත ආවොත් උත්තරේ තමයි. එහෙම කාටවත් බෑ මට වෙන දේ මෙහෙමයි කියලා ප්‍රතිගන්දී නිසා අනුකම්පාවෙන් එකිනෙකා කරේ හැංගීම ඔහි කරගෙන කරගෙන යනවා. ගිය දවසේ පහුවෙන්ද දන්නව අන්නේ. මේක තමයි හරි පාර කියන්නේ. ඒ වගේ මේ ළමා ගැහිල්ලක් විතරයි උත්තරේ වශයෙන් දෙන්න තියෙන්නේ. උත්තරයක් දෙන්න දෙයක් නැහැ. මොකද මේ සම්මතයට අහු වෙන තරකට නෙමෙයි අපි යන්න හදන්නේ. ව්‍යාකරණ වලින් විස්තර කරන්න පුළුවන් තරකට නෙමෙයි අපි යන්න හදන්නේ. ඒක අනිර්වචනීයයි. ඒක එකනාගේ මාර්ගය ඒක එකන කුටිම කියන මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ එතන එතන සකස් කරගත යුතුයි. අපිට හම්බෙන අන්ත දෙක තේරුම් ගත්තොත් ඒ දෙක අතහැරීම තමයි මැද. තව කෙනෙකුට හම්බෙන අන්ත දෙක වෙනස් නම් එයා දැනගන්න ඕනේ ඒක මැද මාර්ගය හොයාගන්න. මැද මාර්ගය හොයාගන්න පුළුවන් වෙන්නේ හරියට දවසට පහුවෙන්ද තමයි. මේ මෙතන ගහගෙන ගහන ගියා අද නම් මෙන්න මේක හරියා කියලා කියන්නේ. ඒක නිවන සඳහාම නෙවෙයි. සතිය පිහිටීම පිළිබඳ සතිය පිළිබඳ අවබෝධයත් එච්චරයි. සීලෙත් එච්චරයි. සමාධියත් එච්චරයි. අපි දැන ප්‍රඥාවත් ඔය කුංචු කුංචු මට්ටම් හැම එකකම හරිම නවල් ටිකක් තියෙනවා. හරිම මේ unpredictable අනිශ්චිතතාවයක් තියෙන. කොච්චර මනසට හරියන්නේ නැති වෙන්නේ කියනවා. ඒක පහළ දමාට එක්කෙනෙකුට කොහෙද උන්දලාපු කෙනෙකුට හරියන්නත් පිළිගන්න. ඒක පිළිබඳව අපිට අපි වග වෙන්න බෑ අපිට එහෙම මේ අයිතිවාසිකමක් නැහැ මෙහෙම කෙරුවොත් මෙහෙම වෙනවාමයි කියලා කියන්න. නමුත් අර ඒ වෙනුවෙන් බුදුහාමුදුරුවෝ ගත්ත ක්‍රමයේ හැටියට කරගෙන කරගෙන කරගෙන කරගෙන යනවා. බෞද්ධයා කියන නම නමේ නිර්වචනය හැටියට තමයි. ධර්මය දැන බෞද්ධ ඔක්කොම ධර්මය දන්නේ නැහැ. දැන් ඔය ඇමරිකාවල ඉන්න අර ජොන් කබාට්සි යාත්‍රම් බාන පන්තිත් කරනවා ඉවත් කරනවා ඒ මෙයා හරියට රිසර්ච් කරනවා ඔය මේ සතියේ මයින්ඩ්ෆුල්නස් එකේ තියෙන බලපෑම. ඉතින් ඇත්තම ලෝකයන් ප්‍රසිද්ධයි මොකද කියලා කියනවා කොන්ෆරන්ස් එකට ගිහිල්ලා දෙනවා නිර්වචනය. සතිය කියන්නේ මෙහෙමයි ඒක බලන්න. ලෙඩ රෝග කරන්න මෙහෙම බලපානවා. මානසික ලෙඩ රෝග කරන්න මෙහෙම බලපානවා. මේ මතක තබා ගැනීමේ ශක්තිය වැඩි කරන්න මෙහෙම බලපානවා. සංනිවේදන සම්බන්ධව මෙහෙම බලපානවා කියලා ඒ ඔක්කොම නිකන් මේ අල්ල පෙන්නන දුරන් tangible research papers වලින් පෙන්නන. කොහොමද කොහොමද බලපාන්නේ. ඉතින් ඒ දලයි ලාමතුමත් එක්ක ඉතින් බොහෝ ඇත්තටම සිත් කරන සුළුයි මේ මම කතා කරන හැටි අර හැංගීමකින් හෝ මිස්ටික්ස් හෝ සද්ධාව මොකක්වත් නැහැ. අල්ලලා දෙන්නට උත්සාහ කරනවා. මේක ලියලා එයා අවස්ථාවක් කරන ළමයින් අහනවා මේ මයින්ඩ්ෆුල්නස් එක බෞද්ධයන්ට විතරද කියලා. දරලම් තුමා කියනවා මේක බෞද්ධයන්ට නෙවෙයි මනුස්සයන්ට. අපි මනුස්සකම කියන්නේ ඕකට තමයි. ඕක වැඩ ගත්තොත් මිනිස්සේ. වැඩ ගත්තේ නැත්නම් තුගී ප්‍රශ්නයක් මතුවෙනවා. තිරසනෙක්ගේ යෝග දන්නති මිනිස්සෙගේ මොකද්ද වෙනස කියලා. එකමයි. මේක සඳහා නෙවෙයි නම් ජීවිතය ගත කරන්නේ අනික් තිරසන කරන වැඩ ටිකම තමයි අපිත් කරන්නේ. මේක සඳහා එක චිත්තක්ෂණයක් හරි ගත්තනම් මේ මානසික වෙච්ච එකේ ගන්න තියෙන උපරිම ප්‍රයෝජන ප්‍රයෝජන නැති උනත් උත්සාහ කරලා තියෙනවා. ඒක තමයි සර්වඥාන්සේ දකින ලොකුම දේ. මේක සඳහා ප්‍රතිඵල ගන්න එක නෙවෙයි. මේ කාම ලෝකේ ඉන්න පිරිසෙන් එක්කෙක් උඩට පිනන්න පටන් ගන්නවා. කමෙදි ඉන්නට යන පටන් ගන්නවා. ඒක දකින්නකොට බුදුරජාණන් වහන්සේ කොතනක හිටියත් ඉඳලා සාදු කියන. අපි ලෝසාංශේ ලියලා තියෙන පොතක් සමත විදර්ශනා භාවනා මාර්ගය කියලා. ඒක 70 ගණන් වල වගේ. ඒකේ ලියලා තියෙනවා අද භාවනා කරන අයට ලෝකයේ දෙන නම්බුව තමයි භාවනා පිස්ස භාවනා පිස්ස කියලා කොන් කරන්නේ කියලා. යටි වාක්‍යයක් දාලා තියෙනවා භාවනා කරන කෙනෙකුට කෙලපිටිච්ච පරික්‍රමකට තරංග සලකන්නේ කියලා. බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා සාදු කියලා වදින මේ අභීත චරිතයකට අද ලෝකේ කෙලපිච්ච padikaමර තරම් සලකන්නේ. ඒ තරම් වෙනසක් කියනවා මේ දෙක අතර. ඉන්නේ ඒ ඒ වෙනස අපිට දරා ගන්න බැරි නිසායි සද්ද කරන්නේ නැතුව කියාපාන්න නැතුව ඉදී කරන එකයි. ඒ නිසා ඒක බෞද්ධකමක් නැහැ. තව එක්කෙනෙක් කියලා දෙනවා සෝලෙ ලිරිස් කියලා යාගේ insight and tranquility කියන පොත සමථතා විදර්ශනා කියන එකට ඉස්සල්කාරු වෙන්න ඇති. එයා ලස්සන පෙන්නලා තියෙනවා මේ 1956 න් පස්සේ බුද්ධ ජයන්තියෙන් පස්සේ වගේ ඇතිවෙච්ච වෙනස හැම රටකම බුද්ධ ආගමේ මේ හැම ආගමකම වෙලා තියෙන හැම ආගම ප්‍රබෝධයක් තියෙනවා මේ කාලේ. ඇත්තටම අපේ ප්‍රබෝධ කාලේ ගියා දැන් මුස්ලිම් ආගම ප්‍රබෝධය තියෙන හැම තැනම අලලා මේක. අපේ ප්‍රබෝධයේ තිබුණ දැන් අවුරුදු 20කට විතර ඉස්සෙල්ලා. මේ ලොකු ප්‍රබෝධයක් තියෙනවා. ඒක රැල්ල යනවා තාම. එයා ලියලා තියෙනවා ඒකෙදී බෞද්ධ ප්‍රබෝධයට ප්‍රධාන හේතුවක් උනේ මේ ඔක්කොම මේ අනිකුත් ආගමික අපි කියන මේ සෝබන චෛතසික තියෙනවානේ. ශ්‍රද්ධාව, වීරිය, සමාධිය, ප්‍රඥාව ඔක්කොම જાති. අන්නේ ඔක්කොම තියදී සතිය ඉස්සරහින් තිබෙන නිසායි මේ බෞද්ධ ප්‍රබෝධය කියලා. සද්ධාගෙන් ජයසික වෙනුවට වීරිකෙන් ජයසික වෙනුවට සමාධිය වෙනුවට ප්‍රඥා වෙනුවට කර්ම කම්මඤ්ඤතා ලෞතා මුදිතා ඉන්න ලයිස්තුවක් තියෙනවනේ අපි ධර්ම කරන කට්ටිය ගන්න. ඒකකවත් සද්ධා හතියට තනක් නැහැ. නමුත් මේ මහසි සායද ඇතුලේ ගුරුම ස්වාමීන් වහන්සේ ඉඳලා සති ඉස්සරහ තිබ්බ නිසා දැන් බුද්ධ ධර්මයට පෙරමුණක් තියෙනවා. ඒක අරගෙන යනවා කවුරු මොනවා කිව්වත් අරගෙන යනවා. ඉතින් ඒ නිසා පහුගිය ටිකේ මේ ප්‍රායෝගික පැත්ත භාවනා පැත්ත ඉදිරියට ගියයි කියලා. මේකට එන්නේ ඉස්සර වෙලා සතිය කියන එකෙන් ඉස්සර වෙලා භාවනාවේ මේ නව ප්‍රබෝධය එන්නේ ඉස්සෙල්ලා හැම කෙනෙක්ම පැවිදි වෙන්න ඕන අරණ්‍යගත වෙන්න ඕන කියන හැඟීමෙන් තමයි තිබ්බේ භාවනා කරන්නේ. භාවනා කියන කේතේ මේකේ වැඩක් නෙමෙයි මේක කරන්න පුළුවන් නේ දානයක් දෙන්න පුළුවන් සිල්ලා ගන්න පුළුවන් ඒකත් ඔය පසලසකට විතරයි භාවනා කරන්නම් පැවිදි වෙන්න. අරණ්‍යගත වෙන්න. තව නීතියක් දාගෙන තිබ්බා නිකන් සමාජ සීලෙවන්ටම ත්‍රිපිටක ධාරී වෙන්න. ත්‍රිපිටකේ දැනගෙන ඉන්නවනේ භාවනා කරන්න. තුන්වෙනි එක දාලා තිබුණා මේ කාලේ භාවනා කරපු කිසිම ප්‍රයෝජන ලැබුව කෙනෙක් ලෝකේ නැහැ දැන්. ඒ නිසා කාලය විසින් ඒක අවලංගු කරලා ඉවරයි. දැන් මේක නිකන් චාරිත්‍රයේ කොටයි. පස්වෙනි එක හතරවෙනි එක දාලා තිබුණේ කරනවා නම් භාවනාව සමත ටිකක් කෙරුවට ගන්න හැබැයි විපස්සනා නම් බෑ. ඔන්න වගේ කරුණු හතරක් පහක් දාලා ඉඳලා තමයි මේ මොකද්දෝ යෝගයෙන් ඔය ඔක්කොම කතා කරන සතිය ඉස්සරහට ආවට පස්සේ ඒ මනුස්සයා කියලා කියනවා අද බෞද්ධ කියන සම්ප්‍රදාන කුල රටවල් වල සීමා මාර්යාදාවල් කඩාගෙන මේක බටහිරට ගිහිල්ලා කියනවා ඕන තරමට ගිහිල්ලා බලන්න කියලා කියනවා අද පැවිද්දන්ට වැඩි භාවනා කරන්න ගියෝ ගියන්න කමඩාන් දෙන්න පුළුවන් ගියොත් අද ඉන්නවා කියලා සම්පූර්ණ පැවිද්දගෙන් මේක ගිහිලා ගිහිලා ඉවරයි. ඒක බාහිර අරගෙන ඉන්න අයිතිවාසිකම් ඉන්නේ කිසි කෙනෙක් මේක කරන්නේ නැහැ. ඒගොල්ල තාමත් කරන සද්ධා සම්බන්ධයෙන් ඉස්සරහින් ඉන්නවා. පීඩිය සම්බන්ධයෙන් සමාධිය සම්බන්ධයෙන් ඉන්නවා. සතියට යන්න බෑ. සම්පූර්ණ නැචිත්‍ර තිනසාද බෞද්ධ කියන සීමාවක නෙවෙයි භාවනාව පවතින්නේ ඒකටම කැපවෙච්ච අතර නෙවෙයි කියන්නේ කියලා. මේ දෙක අපේ මේ අපි දන්න අවුරුදු 40 50 ඇතුළත වෙච්ච ප්‍රධාන වෙනස්කම්. ඒ නිසා අපි මම හිතනවා මම පැවිදි කුජු සිටියට මගේ ජීවිතේ හොඳම කැලල ගීකා. මම ගිහිව භාවනා කරපු දේ නිසා තමයි අදත් පැවිදි කුජුර මම සතුටින් ගත කරන්නේ. මම බොහොම සතුටු වෙනවා ඒ ගිහියෝ මේ සම්මාදිට්ඨිය කියන එක පොතු ඇරලා ලස්සනට පෙන්නලා දුන්නා. ඒක සම්ප්‍රදායක්වත් මිස්ටික්යක්වත් ආගමක්වත් මොකක්වත් නැහැ. මෙන්න මේකයි කියන්නේ. ඒක දැනගන්න දැන් මට මයිලඟ නැහැ කිසිම අධිකාරී ශක්තියක් උඹට පුළුවන් උඹට බෑ කියන්නේ මට මයිලඟ ඇත්තෙක් නැහැ මට කරන්නත් බෑ. ඒකට වළංගුත් නැහැ. ඒක නිසා දැන් මේක ගිහිලා තියෙන කිසිම බෞද්ධ අධිකාරියකින් තොරව මේක ගිහිලා තියෙනවා. ඒ නිසා හරි ලිටරචර් ආයෙ නැත්තම් තොගයක් තොරතුරු වචන ඉදිරිපත් කිරීමේ ක්‍රම මේ පව් අවුරුදු 10 ඇතුළත මේ සතිය සම්බන්ධව තැහෙන්න ඇවිල්ලා තියෙනවා. ඉස්සර මේවා කියන්න බෑ කරන්න බෑ දන්නේ නැහැ කියලා පැත්තකට දාගුවා. දැන් නවකතා මාර්ගයෙන් රිසර්ච් පේපර්ස් මාර්ගයෙන් සාමාන්‍ය ෆික්ෂන්ස් මාර්ගයෙන් ඊට එන්න පටන් ගත්තා. ඒ නිසා අපි ඉන්නේ අලුත් අමුතර යුගයක. ඒක ප්‍රයෝජන ගන්නවද නැද්ද කියන එක මේ මයින් මයේ මගේ යග කිම් මගෙන් එහා කිසි කෙනෙකුට නැහැ. අම්මා ළඟවත් තාත්තා ළඟවත් ගුරුවරයා ළඟවත් පන්තේ ආංගු වෙනවා මොකක්ද මේක තන්නේ කර තමන් අතේ තියෙන වැඩ පිළිවෙලක් තියෙන්නේ ඉතින් කරගත්තොත් හරි ගියොත් තමයි වැරදුනොත් තමයි. කිසි කෙනෙක් කිසි කෙනෙක් වග වෙන්න බෑ. ප්‍රතිඵලක සීම ඉස්තර කරලා දෙන්න බෑ. සත්‍ය අන්නේ වගේ අමතර විප්ලවකාරී ධර්මතාවයකට තමයි ආරාධනා කරන්නේ. වාදී සුද්ධාන්ත කරනවා කියන ප්‍රකාශය කරන්නේ. කරනවාද? ඒක දුරට ඈතක ඉඳලා අතපුච්ච ගන්න නැතුව දෙන්න ඕන උත්තරයක්. මොකද සෙන් බුද්ධහරම ඇවිල්ලා තියෙන්නේ මහායානයි. මහායානි පිළිගන්නේ මූලික સિદ્ધාන්තවල එකක් තමයි මේ ජීවිතේ නිවන් දැකීම නෙවෙයි පරමාර්ථය. ඒක කියන්නේ බෝධිසම්භාර පුරල මත්ති නිවන් දකින්න ඕනේ හැම සතෙක් හැම මිනිස්සෙක් විතර නෙවෙයි හැම සතෙක් විතර නෙවෙයි මේ එළියේ තියෙන තනකොළ පිටින හැම තනකොළ ගහක්ම නිවන් දකින්නකම් උඹ ඉන්නෝ. You have to wait till the each and every blade of grass going to become Buddha. තේරවාදී කියලා කියන්නේ මේ ජීවිතය කරන්න පුළුවන් නම් කරපම් බතන් ගයි. ඉංජිසරි ලයිෆ් කියන එක තියෙන්නේ තේරවාදී විතරයි. අරකේ තියෙන්නේ මතු පාරමිතා පිළිබඳ. ලංකාවේ කී දෙනෙක් බෝධිසම්භාර පුරනවාද කියලා දන්නවද මහත්තයා? ලංකාවෙත් නෑ දැන් මේ ජීවිතේ නිවන් දකින්නයි කියන කතාව බොහොම වැරදිච්ච එකක් ඒක. දැන් ලංකාවේ තියෙන තේරවාදද මහායානද කියලා එක වෙනම සංගායනයක් කරලා බලන්න ඕනේ. ඔය තේරවාද කොඩි අරගෙන යන කට්ටිය කවුද මේක දැනගෙන කරන්නේ කියලා. ඒකට උත්තර දෙන්න අපි යන්නේ කියොත් දෙක බලන්න කියන්නේ. ඒක පැත්තක දාන්න. කොහොම හරි මේ ජීව ඉන්ඩිස්ට්‍රි ලයිෆ් or not කියන ප්‍රශ්නයක් ගත්තොත් අපි කියන තේරවාදේ කොඩිය තියෙන්නේ කරනවා නම් දැන් නැත්තම් කවදාකවත් නැහැ. එච්චරයි. මහායාන කියන්නේ නෑ පෙරම් පුරාගෙන ගිහින් වාසය කරන්න පුළුවන්. සතිය අප්‍රමාදය ගැන කතා කරන්නේ හියනවා. ජෙන් බුද්ධ ධර්මෝක ඇත්තම ලංකාවේ ලංකාවේම ගිය කියලා කියන්න පුළුවන් නැත්නම් බුද්ධාංගයේ ඔය ධ්‍යාන භාවනා ගාසින් වෙලා තියෙන. ඒකෙ ගිහිල්ලා තියෙනවොත් ඒගොල්ලෝ පැහැදිලිවම සමතේ සීමා කෙරේ. පහුගිය අවුරුදු 20 40 50 ඇතුළත සෙන්බුත්තාන සම්පූර්ණ පන්නරයක් වැටලා තියෙනවා. ටෙම්පරාදුවක් දාලා තියෙනවා. ඒ ටෙම්පරාදුවේ දැන් තියෙන සත්‍ය තමයි ඉස්සරහ. ඉතයි සෙන් කතා ඔක්කොම යම්ච ලස්සන රසක් තියෙනවා. සත්‍යයක් කිට්ටුලතිය තියෙනවා. නමුත් දැන් ඒව පිළිබඳව තේරවාදයෙන් අරගෙන ලස්සන කරන හොඳම පොත ඒ සම්බන්ධයෙන් කියනවා ඩීටී සුසුකිගේ පොතක් තියෙනවා Zen Mind Beginner's Mind කියලා. ඒක බටහිර ලෝකේ බුද්ධහංකාර අතර හරිය ප්‍රසිද්ධයි අරගෙන කියවන ඒ තරම් වටිනකොට ඒකේ ලස්සන පෙන්නලා තියෙනවා තේරවාදී මේක රැකගෙන ආපු හැටිත් ඒක මහායාන බත් කරලා ගත්තට පස්සේ මහායාන භාවනා ක්‍රමය සෙන් භාවනා ක්‍රමයක් අරගෙන සෙන් වල කියලා තියෙන්නේ යමක් ප්‍රකාශ කළා කියනම ඒක සෙන් නෙවෙයි. ටාවිසම් වල කියන්නේ whatever can be expressed it is never eternal tao. ඒක මනසෙන් මනසට යන කතාවක්. දැන් නෑ දැන් තාව කතා කරන පොත් කියනවා. ඒකට සුසුකි තමයි කනෙක්ෂන් එක ඇති කරලා දුන්නේ. ඒ පොත තේරවාදයට හරි ෂෝක්. මොකද අපි ළඟ තියෙන සතියට අවශ්‍ය කරන අදුම කැඩුම ටික. සතිය වඩන්න ඕන කරන උපකරණ ටික ඒකේ තියෙනවා. ඊට පස්සේ සෙන් බුද්ධ ආගම දැන් ලස්සනට ඒ ඒ සතිය පිටින් පිළිබඳව විස්තර කරගෙන යනවා. නමුත් අර මේ විතර කරලා මේ ජීවිතේ නිවන් දකින්න නම් අත සතියෙන් පැහැදිලි ආරාධනා කියන්නේ කියරන්නව කියලා ඒක ඒගොල්ලෝ ග්ලොස් කරනවා ඒක නිකන් මේවා කළා කියනවා වර්තමාන මොහොතේ ජීවත් වෙන්නේ මේ ජීවිතයේ ප්‍රයෝජන සඳහායි කියලා heart of living කරගන්න කියනවා ජීවිතේ හැකියාවල් වැඩි කරගන්න කියනවා ඒ නිසා බටේකට ඔළුව ගොඩක් බුද්ධ ධර්ම විශ්වාසයක් කළා තේරවාදී අපිට වෙලා තියෙන්නේ ඒක අතුරු බලයක් අපේ ප්‍රධාන ඵලෙ වෙන්නේ මේ ජීවිතේම නිවන් ලක්ෂණ කියලා කියලා ඒකට සතිය පාවිච්චි කරුවොත් ඊට වැඩිය වෙනස් ෆන්ක්ෂනල් වටිනාකමක් තියෙනවා. නමුත් මම ගොඩාක් මේ මේ පැවිදි වෙන්න හෝ මේව ගැනවද හුඟක් යන්න හේතුනි සෙන්පොත් කියලා තමයි. සිංහලට ආපු සෙන් කතා කියවම නේද? එතකොට තේරවාද කතාව හොඳට තේරෙන්න පටන් ගන්නවා. තේරවාද සූත්‍රවල තියෙන හරීම ඇල්මැරිච්ච සූරුක. කිසිම මේ උනන්දුකාරක ගතියක් නෑ. සෙන් කතාවක් දෙකක් කියවලා කියනකොට හරි ගැම්මක් තියෙන නිසා ඒකෙන් අපිට ගොඩාක් ප්‍රයෝජන ගන්න පුළුවන්. හැබැයි ෆිලොසොෆිකලි දාර්ශනිකව මේ ඇනලයිස් කරලා බලනකොට සෙන් අඳගහන යන්නේ වෙන ගමනක්. සාර්ථකව ජීවත් වීම සඳහා ක්‍රමයක්. අපි කිය සාර්ථක ජීවිතයක් කතාව නෙමෙයි තියෙන්නේ. ඒකත් අතුරු බලයක් වශයෙන් හම්බ වෙනවා. අපිට තියෙන්නේ ඇත්ත ඇති හැටියෙන් දැනගෙන මේ මේ මැරෙන්නේ ඉතල මේක කළ හැකි සතිපට්ඨාන කියන්නේ කියන්නේ අවුරුදු 8ක් කරොත් ප්‍රතිඵල. ඒ වගේ කතාවල් කෙලින්ම ඍචුව මේ මහායාන සූත්‍රවල කියන්නේ. සත්‍යනාද කීපයෙන් නැත්නම් භාවනා විශ්ලේෂණය කරන්නේ ආමිෂ විස්තර ඕනේ කියලා භාවනා කරලා භාවනා කරන විශ්ලේෂණය වෙන්න පුළුවන් ඒක නිසා භාවනා කරන ඔක්කොටම ප්‍රතිඵල නැහැ. ඒකට මෙහෙම කිය හැකි මේ අංක ගණිතේ හරි ගණිතේ හරි ඒ දවස්වල අපි ඉස්කෝලේ තියෙන රේඛා ගණිතේ විජ්ජ ගණිතේ කියලා දැන් තියෙන්නේ නව ගණිතේ ආරම්භණය. මොකේ හරි ගාණක් කරගෙන අපි විමස උත්තර හදන්න හදනවා කියලා හිතමු. අපි ගාණ ප්‍රශ්නපත්‍ර විද්‍යාව කියලා කියන විභාග ප්‍රශ්නපත්‍ර වේලක නම් පත්‍රයක් තියෙනවා. සරම්පත්‍ර දීලා අපි ගන්නවා මේ ගාණ තමයි හදන්නේ. ඉස්ලාමයේ කරන්නේ මොකද්ද? ගාන කියවන එකනේ. කියෝලා කියෝලා ගාන හරියට කියෙව්වොත් එතන උත්තරේනේ. ගාන හරියට කියවගත්තම උත්තරේ එතන තමයි. ඊට පස්සේ අපි ක්‍රමාන අසවල් ක්‍රමයේ යොදවනවා අසවල් සමීකරණ යොදවන කියලා ලස්සනට ලියන්නේ මොකටද? ඒ එක්සැමින් එක තේරුම් ගන්න. මගේ තේරුම් ගැනීම සිදු වෙන්නේ ගාන කියවනකොට. නිසා ගාන ගන්න උත්තරේ තමයි. ඒක තමයි අයින්ස්ටයින්ගේ ඌ තමයි ලෝකේ පළවෙනි ජීවිත අතරේ හිටු හොඳම ගණන්කාරයනේ. මිනිහගේ විතරයි ගණන් වල තියෙන මෙච්චරයි ගාණ කියවපන් ගාණ ගන්නවනම් උත්තරේ ඒක. ඒකට අදාළ ප්‍රමේය සමීකරණ ඕන වෙලා තියෙන්නේ මේ එක්සමිනේ දැනගන්නත් මේ මම ලියන එක දැක්කද කියලා. නමුත් ඒ ගණන් සමීකරණ වල නෙමෙයි උත්තරේ. උත්තර බ්ලින්කියා. ඒ වගේ තමයි අපි පොට්ට ගහන ගහන යනකොට හරි කියනවා. ඒක ප්‍රොපෝෂන් එකේ එන්නේ. ඊට පස්සේ දන්නවා මේකට මේක දැන් මෙයාට මම කියලා දෙන්න ඕනේ. ඒකට පිටර කරන්නේ සතර සත්‍ය මාර්ගේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සංඛාර කියන්නේ මොනවද? විඥාන කියන්නේ මොනවද? අපිට එන ඉතලා ඒ කතාව කරලා යාර කියන්නේ මෙන්න මේ මාර්ගය යන්නේ. නමුත් එයා අවබෝධ කරන්නේ මං වගේම තමයි පාට බ්ලින්ක් එකක්. ක්වික් එන්ලයිටන්මන්ට් එකක් කියනවා. ආ හරි හරි. ඒක ඉන්සයිට්. ආ ඒක තමයි දැන් තොත් ද බ්ලින්ක් කියන පොතක් තියෙනවා. Quick enlightenment. පුදුමාකාර විදිහට දැන් පෙන්වලා දිනවා තියරි එක ඕන තමයි හැබැයි තියරි තමන්ට වැඩන්නේ ඒ උන වෙන්නේ කොමියුනිකේෂන් වලට විතරයි. කාටද කියලා දෙන්න. තමන්ගේ අවබෝධය ඉන්නේ තන්නේ කරම ඒ පොට්ට chance එක. අහම්බයක්. impromptu improvisation. අන්නේ ඒකට කැමති මිනිසුන්ගේ විපස්සනාව හරියට. ඉතින් මම මෙහෙම ප්‍රකාශ කරන කරපුවා ඔබ දෙනේ කිනා වෙනවා. ඕක තියෙන පිටිමි ගාව කියලා මම හිතනවා. ඒකවල ගෑනු කට්ටිය මයිත් එක තරහ වෙනවා. ඇයි අපි ළඟ නැද්ද අපිට එනකන් නැද්ද කියලා. ඒ කඩාගෙන පයින් ගතිය ඕන දෙයක් දඩබඩ ගන්න ගතිය සිරිගිගේ තියෙන ආක්‍රමණශීලී ශක්තිය. ඉතින් මම කියන එක නම් හොඳට භාවනා කරනකොට ගෑනු සිරිගෙනවා කියන. ඒක පහරට එනවා ශක්තියක් ඒගොල්ලන් තේරෙනවා ඔය ඥාන පිරිමි කියලා කියන්නේ බැඳන බැඳා කියලා කියන්නේ පැවිතුන් කියන්නේ තන්නේ කර හිතරගත්ත විකාරයක්. මූලික ප්‍රകൃතිය ඔය ඔය ලංගොඩ මොකක්වත් නැහැ. ඒ ලංකාවේ ගෑනු කෙනෙක් කියනවා හොන පිළිම ප්‍රධාන සමාජයක් නෙදී. පිළිම කියන්නේ අහගෙන ඉන්න බෑ මෙහෙ නෑ මේ වගේ කියලා විනා. ඒ නිසා ලංකාවේ ඉස්සන අමතර නීතියක් තියෙනවා. ඒ මොකද හේතුව අපි ගිහින් දාගෙන තියෙන මොලේට. ගිහිව දාගෙන ඉන්නවා ගිහිව නිවන් දකින්න බෑ. ගිහිව පව් කරනවා වැඩි නිසා භාවනා කරන්න බෑ නම් කියන්නේ. නමුත් ප්‍රകൃතියේ ඕ මොකක්වත් නෑ. මනසේ මොකක්වත් නෑ ඔක්කොම අමල දාත්‍ර දාපු දේවල් වල ගුරුරු තාපු දේවල් නෙමේ දැනුම කියලා. ඔය රට්ටකේ ඉන්න සංකක් කඩන්න යනවා. ඔය කඩන්නේ කැඩෙනවා කඩන්න ඕනේ නෑ විප්ලව කරන්න කැඩෙනවා. මේ කැඩෙන එක කියලා කියන්නේ සමාජ විරුද්ධ යාමක්. නීතික මේ සදාකාර විරෝධී වීමක්වත් නෙවෙයි. බුදු වීමක්. අරහත් වීමක් සුදුසුකම් ලැබීම. අන්න ඒ අනුව බලනකොට ප්‍රශ්නේ හොඳට තේරුම් ගන්නද ප්‍රශ්නේ තේරුම් ගත්තා නම් උත්තරේ අපිට වෙලා තියෙන ප්‍රශ්න තේරුම් ගන්න වෙන කෙනෙක් උත්තරය කියලා වෙනම බෙහෙත් පෙත්තක් තියෙනවනේ උත්තරේ වෙනමයි. ඒ නිසා අපිට හැදෙන ලෙඩවලට අපි කොච්චර දොස්තරලට ගැටිලා ඉන්නද බලන්න. අපි ලෙඩේ කවදාකවත් ආශ්‍රය කරන්නේ දොස්තර ළඟට ගිහිල්ලා දොස්තර ගියවට පස්සේ යා ප්‍රෙස්ක්‍රිප්ෂන් දාසි ශනි කුණාට පස්සේ වෛද්‍ය දෙපාර්තමේන්තුව ගාන ගෙවන්න නැතුව ශනි වෙලා වැඩකුත් නෑ අපිට. බුදුරජාණන් වහන්සේ කිව්වත් අපේ සිංහලකම වල මොනවාක්වත් නෑනේ. ලෙඩේ මොකද්ද කියලා බලපන්. ආපු රෝග ලක්ෂණ ටික දිහා බලනවා. ඒකට උත්තර වේදන තියෙනවා. ඕනම ප්‍රශ්නයක් ආවට පස්සේ එකම ප්‍රශ්නයක් අත්දින්නේ උත්තර නැති ප්‍රශ්න ලෝකේ. කවුරු හරි මේකට උත්තර දෙයි කියලා කිව්වොත් නම් කවදාකවත් උත්තරේ හම්බෙන්නේ නැහැ. මේ ප්‍රශ්නේ මගේ නම් උත්තරේ මගේ. එන්නකම් ප්‍රශ්නෙත් එක්ක ඉන්න එකයි තියෙන්නේ. මේ ප්‍රශ්න කියන්නේ සතිය කියන්නේ එන දෙයට මුහුණ දාන. කිසියම් ප්‍රතික්‍රියාවක් නැහැ මේක මට අසාධාරණයි මේක නොආවිතුයි මට මේක බෑ මේකට ආසවල් මේ කෙනා එනකන් ඉන්න ඕනේ. මොනම දෙයක්වත් එහෙම දෙයක් නැහැ ලෝකේ. එන ප්‍රශ්නෙට මොන දෙන්න අපි සූදානම් ශරීරයක් තමයි සතිය නැති කරලා දෙන්නේ. මුලදි මුලදී කියන්නේ පහු වෙනකොට ඕන දෙයක් දරා සිටින ශක්තිය අපි ඒකට උපේක්ෂාව කියලායි බුද්ධංචක් විදියට වඩන්නේ. උපේක්ෂාව කියාට පස්සේ අපිට තේරෙනවා අපි ඉපදෙන දවසේම මේ ශක්තිය තිබුණා. කරු කරුණිත උනේ අපි හිතුවේ නැහැ අපි ළඟ මේකක් තියෙනවා කියලා. අපි හැමලා තාත්තලා කිව්වා ඔව් උඹලට බෑ උඹලට නෑ කියලා. ගුරුරුත් කිව්වා ඒක. ඒ වෙනුවට මේ අන්තරේ තියාගනි, මේ මන්ත්‍රේ තියාගනි, මේ සූත්‍රේ තියාගනි කියලා මොනවද වගේ අපිට දීලා තියෙනවා. නමුත් මේ මූලික අපිට manussත්වයට එක්ක හම්බෙච්ච මේ මූල tattවෙට විරුද්ධ වෙච්චාම ඒක අහවල් දෙය බෑ කියලා දෙයක් නෑ. අපි දැන් වෙලා තියෙන අපි ප්‍රශ්න වලට මුහුණ දෙන්න ලෑස්ති නෑ. අපි හිතනවා නීති ප්‍රශ්න කව නීතිඥ ගාට යනවා. වෛද්‍ය ප්‍රශ්න කව දොස්තර ගාට යනවා. ඒක එකට දෙපාර්තමේන්තුවක් හදාගෙන ඉන්නවා. තමන්ගේ ජීවිතය තමන් දාසයි. පුදුලයන්ගේ මොකක්වත් නැහැ. ප්‍රශ්නෙට කිලිම මොන ජීවිත කිසියම් තත්ත්වගත වීමකින් තොරව කන්ඩිෂනින් නැතුව මුහුණ දෙන්න පුළුවන් නම් ඒක මං කියතයි රතිය තියෙන කිසිම ආනිසංශය තමයි කිසියම් ප්‍රශ්නයකට බයක් නැහැ. ප්‍රශ්නින පැත්තෙන් උත්තරේ ඉන්නේ. අර ඒ දවස්වල විහිළුවක් දාලා තියෙන වත්තරේ නාවිකයෝගයක් පුරුදු කරන කප්ටන්. සිම්පෝලියම් පොලිමක් ගහලා සීමාස කතා කරලා යනවා. උත්තරෙන් උත්තරේ සුළුසුන කාවොත් මොකද කරන්නේ? ඒක අරගෙන දකුණට නැංගුරක් දානවා. අන්තිමට එයා ඊට පස්සේ එයාගේ මහාන හරි. ඒකට නැගිටින්න ආවොත් දස්නාහිරට දානවා. ඒක උත්තරෙන් ආවොත් දකුණට දානවා කියලා. ඉතින් තමසික උච්ච නැංගුරන් තියෙනවද කියලා ගත්තා නෑ. ඒ සර්ට උච්චර සුළුසුලන් තියෙනවා නම් මට නම් තත්තියයි. ප්‍රශ්න ඔය හිතෙන් තරම් අපි අපි අතර යන ප්‍රශ්න තෝරයක් හදාගෙන ඉන්නේ දැන් ඩොලර් එක ගත්තොත් මොකද කරන්නේ ඈ මෙහෙම දැන් ඉතින් කන්දක් තිබුණොත් මොකද කරන්නේ ඒව තව පොපගන්ඩ හිතලවත් නැහැ අපිට රැට නින්නේ නැහැ ඉතින් කාටද දොස් කියන්නේ තියෙන්නේ අපි මොනවද බෙදාගෙන කන කෑමක් නෙකියි වෙන ඕන දෙයකට ලෑස්ති වෙලා සූදානම් ශරීරේ ඉන්නවනම් එක ප්‍රශ්න එක කරකට එන්නේ ඒකට අපිට ඇක්ටිව් වෙන්න කැපැසිටි එක තියෙනවා ප්‍රශ්න 10 15 කොල්ලේ දාගන්නේ ඒකකට ඉරු කොහොමද නෑ ලංකාවේ ලංකාවේ ඔය මේ සුනාමිය ආවනේ සුනාමිය එනකොට මම උපහාසය ලක් කරන්න කියන්නේ මම පත්‍ර කියවන්නේ අපිට පත්‍ර හම්බෙන්නේ අහපු දෙයක් ඒ ගාල්ල තිබිලා තියෙනවා අනික් කට්ටිය මූද කිලිච්චාම ගොඩ ගොඩ ගෑම සඳහා පුහුණු කරන කැම්ප් එක. ඒකේ තේරෙන්නේ නැහැ. ඒ මිනිස්සු පුරුදු කරන්නේ වෙන කෙනෙක් වතුර කිලිච්චාම ගොඩ ගන්නද. එකම මිනිහකට ඉතුරු වෙනවා. සුළු දිනකට ගිහිලා. ඕක ඉති අපිට ඔක පිළිගන්න අමාරුවක් තියෙනවා. වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඔය වෙන වෙන දෙයක් වෙනවා අපිට තියෙන්නේ. ඔබට ඔය කලින් පෙට්‍රල් පුච්චලා වැඩ නැහැ. බය වෙන්න වැඩ නැහැ. සතියෙන් කරන්නේ මෙච්චර තමයි. එන්නකන් හිටපන්. එන්නේ ඉස්සෙල්ලා මේ අතපුච්චගෙන මේවා මේක තමයි ටෙන්ෂන් කියලා කියන්නේ නියුරෝසස් කියලා කියන්නේ ෆ්‍රස්ට්‍රේෂන් කියලා කියන්නේ ඔක්කොම එන්නේ ඉස්සෙල්ලා කියන දේ. ආවට පස්සේ යකා කියන තරම්ම කළු පාට නැහැ. ඒ මොනකට පස්සේ අයි මචං ආවේ කියලා වුණා ඌ කියයි මෙන්න දේ ආ ඒක දුන්න ගියා. අපි දැන් හිතාන හිටපොත් ඉන්නේ යකා මේ දබ් දෙකක් තියෙන දෙක රතු පාට කතා කරන්න බැරි මොකෙද්ද ඔකක් කියන්නේ. ආවට පස්සේ අපි සාමාන්‍ය අල්ලපු ගෙදර මනසට වැඩි වෙනවා. කතා කරලා කරපෑ. සතිය කරන්නේ මෙන්න මේක සූදානම් කරලා තියෙනවා. මොන්නම මැජික් එකක්වත් නැහැ සතිය. වන් to වන් රිලේෂන්ෂිප් එකක් තියෙන්නේ ඒක හොඳට පෙන්ලා දෙනවා සතිය වඩනකොට කිසිම තැනක අපි කරපු පිනට අමතර ලාභයක් අපි බලාපොරොත්තු වෙනවා නම් ෆ්‍රස්ට්‍රේෂන් විතරයි. අපි කරපු දෙයට ප්‍රතිඵලයක් ආවේ නැති කරන්න බ්‍රහ්මයාට දෙයියන්වත් තාන්දුවට මොකාටවත් බැහැ නම් මොකද? අපි මොකටද ඔපචුනිටිස් දෙන්න හදන්නේ? අපිට සුපර් කටි කියලා මොකටද අපි හිතන්නේ? අපි අනකට ආවල්දී හම්බෙයි කියලා අපි හිතන්නේ මොකද්ද? මේ මනුස්සයා මට ඉදපු ගමන් උදව් කරයි හෝ ගහයි කියලා හිතන්නේ මොකද? ගහන දෙනව ගහන එක වලක් කරන්න බෑ. උදව් කරන උදව් කරන එයාටත් නෑ කන්ට්‍රෝල් එක මටත් නෑ කිව්වකට අපි මොකටද දෙවිදි කරගන්නේ? ඒව තමයි ශ්‍රද්ධාවෙන් උලුප්පල දෙන්නේ. සතිය ළඟමයි. සතිය short to the point 1 to 1 relationship එකක් තියෙන්නේ. ඒ අතින් හරි සයන්ටිෆික්. ඒක රූප ප්‍රමාණ උත්තර දෙන්නේ. ඉතින් ඒකට නිවන දක්වා වගේ කියන પરමාර්ථ ඕනේ එකිනෙදා ඒක හොඳටම තේරෙන පටන් ගන්නවා අපේ තියෙන හැම හැකියාවක්ම හොඳටම ඉඩ එන්නේ තටමන් නැතුව වෙන්න ආරින්න ආයසෙන් තොරව යන්න ආරින්න ඒක විතරයි ඇත්තට අන්තිමට වැඩ කරන්නේ අපි හිතලා කරන දේවල් එක්කම නිකන් අඳපෑම් විතරයි ඒ වෙනවා ඒකට ලෑස්ති වෙන ඉඳලා තමයි සතියින් කරන්නේ සුසන්තර සූදානම් ශරීරය be prepared මයින්ඩ්ෆුල්නස් එක නැත්තම් විජිලන්ස් කියලා කියනවා ඩෙලිජන්ස් කියලා කියනවා. සතිය දියුණු කරගන්නේ දැන් අපි එල පටන් ගැනීම වෙන්නේ උදාහරණයක් ඇටියට දැන් භාවනා කරන්න යනකොට ආනාපානේ චිත්තක්ෂණ පහක් විතර තමයි හරියන්නේ. ඊට පස්සේ වෙන කොහෙද යනවලු. ඊට පස්සේ ඒක දැන් මම මේක ගැන හිතනවා කියලා ආයෙ ගේනවා. විනාඩි 20ක් විතර ඉන්නකොට මම හිතන්නේ චිත්තක්ෂණ 10 12කට වැඩි හිටින්නේ අනිත් ඔක්කොම නිකම් කරකෙන මේක දිහා ගෙනියනවා. ඒක ඒක කොහොමද අඩු කරන්නේ? ඒකට මම ලස්සන ප්‍රශ්නයක් තියෙනවා. භාවනා කරන්න ඉස්සෙල්ලා ඔය ප්‍රශ්නේ තිබුණේ නෑ නේද? භාවනා කරනකොට තමයි ඔය ප්‍රශ්නේ ආවේ. භාවනා හම්බෙච්ච පළවෙනිම ප්‍රශ්නේ තමයි ඔය. සතියට අහු වෙනවා දැන් සතිය නැතිකම. ඒක මම නෙවෙයිනේ. සතිය අසතිය කියවන්න පටන් ගන්නවා. ඔක ලැජ්ජා වෙන්න දෙයක්වත් නෙමෙයි. පසුබාහන දෙයක්වත් නෙමෙයි. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ මේක නැවත නැවත පෙන්නන දෙන්න ඕනේ. දැන් ඉස්සෙල්ලා සතිය අපිට ඕනේ අසතියට සතිය හඳුන්ලා දෙන්නනේ. ඒකනේ අමාරු දෙයක්. අසතිය කියන එක හොඳ දෙයක් කරපන් කරපන් කියලා දැන් සතිය හඳුනගෙන සතිය අසතිය හඳුනගන්න. සතිය අසතිය හඳුනා ගැනීම අපි කරන දෙයක් නෙවෙයි. ඒ වගේම ඕකේ ඔය දැන් මම භාවනා කරන නිසා මටයි මේ සතුට චිත්තක්ෂණ පහ සතියින් ඉන්න පුළුවන් ඊටු වගේ මම ඊටු සතියෙන් නොහිටියේ මමයි කියලා ওই වාක්‍ය කියවෙන්නේ නැහනේ. ඔය ආම්බයක් නේ. ඉතින් ඒ නිසා අපිට තේරුම් ගන්න ඕනේ ওই කතාවේ තවත් යටි යටියට අදහසක් තියෙනවා. ඔය සතිමත් චිත්තක්ෂණ පහ විතරමයි අගේ කරලා තියෙන්නේ. ඊගාවට අසතියේ ඉඳලා සතියට එන චිත්තක්ෂණය බ්ලින්කේ කියලා කියන්නේ එතන. ඒක කවදාකවත් දැනගන්න. අගේ කරලත් නැහැ. එන්න ඒ කෙනහිල්ල තියෙන තාක්ක. සතියට අසතිය හම් වෙන එක අඩක්යක් නේ. සතියට අසතිය හම් වෙන එක හම්බයක්. ඒක අපි හැම වෙලාවෙම නෙගටිව් මාක්ස් දාන්නේ. මම දැන් මම කියන එක තේරෙනවා කියන්නේ. දැන් මේ අපි භාවනා කරන්නේ ඉඳලා. මොන විනාඩි පහක් විතර දෙලියට විනාඩි තප්පරයක් සතිය. ඊට පස්සේ අසතිය ඉඳලා ඒ පාට අපි සතියට එන වෙලාවක් එනවනේ. ඒක අහම්බයක් නේ. එනකොටම පශ්චාත්තාවයක් නෙන්නේ. මේ සාරිපුත්‍ර සංසය ඒ නිසා සතිපට්ඨාන ප්‍රතිගම්බිත මාර්ගයේ පොතේ කියනවා ප්‍රමාදේ න කම්පතිති සති බලං කියලා. තමන් ප්‍රමාදේ මෙතන හිටියා. මේ වෙනකන් හිටියේ ප්‍රමාදේ කියලා දැනගෙන කම්පා වීම තමයි පුතත්ජනක ගතිය. සතිය ගතිය තමයි කම්පා නොවෙන්න තියෙන ඊට බලනවා. මොකේද කම්පා වෙන්නේ නැති? සතියට ගියා. අසතියට ගියයිත් නෑ අසතියෙන්ද සතියට ආවයි කියලා කම්පා කම්පා වෙන්නේ ඇත්තටම කම්පා වෙන්නේ අසතියට ගියයි කියලා ඊට වඩා ඉතාම බලවත් අසතියෙන් සතියට එන්නේ සර්වඥාන්සේ කියනවා මම දැන් කෙලින් කියනවා කියලා ඒක හරීම කඩුවක නවත්තව වැඩි එකක් අපිට හිතන්න අපිට 100 100ක් නැත්නම් ලෝකේ ඉන්න විදිහට තද්දවල රාගයක් ආවයි මට මගේ ලැජ්ජාව බය මොකක් කරන්නද පිට කපල යන රාගයක් ආවේ කියලා අපි දන්න හොඳටම හිත රාගයෙන් තෙත්තලා තියෙන්නේ කියලා. ඒක දැනගන්න පුළුවන්කම රාගෙට නැති කරන්න බෑනේ. මම දැන් රාගේ ඉන්නවයි කියලා දැනගන්න පුළුවන් ගතියට 99ක් වැඩිච්ච රාගයටත් ඒ දැනගන්න පුළුවන් ගතිය නැති කරන්න බෑ. ඒක තමයි සතිය කියන්නේ. දැන් 99.99 කියන සතිය දශමයක් කියන 99ක් තියෙන රාගයේ සතියට යට. සතිය රාගයෙන් නමුත් රාගය දැනගන්න පුළුවන්. ද්වේෂයෙන් නමුත් ද්වේෂය දැනගන්න පුළුවන්. මොහේ ඉන්නකොට මොහේ දැනගන්න පුළුවන් නම් සතිය කොච්චර බලවත් වෙනවද නමුත් අපි රාගෙටමත් උනායි කියලා ලැජ්ජ වෙනවා මිසක් රාගෙ ඉඳන්දිත් මට රාගෙන්න බව දැනගැනීමේ ශක්තිය තිබුණා කියන සතියට අපි ඔටුම් ගලන් දන්නේ ඒක මූල ධර්ම වශයෙන් ඉන්නවා. තියරිටිකලි වෙන්න ඕන. සාකච්ඡාවකින් වෙන්න ඕන. උනාට පස්සේ තේරෙන්න පටන් අරගනවා මෙන්න මේ ගතිය. මොකද අසතියක ඉඳලා මනසෙන් ඉන්නේ අසතිය කියලා සතියට එන ගතිය තිරිසන් ලෝකේ කවදාකවත් නැහැ. දිව්‍ය ලෝකේ සම්පූර්ණයෙන්ම අපිට මගහැරෙන්න ඉඩ තියෙනවා. බ්‍රහ්ම ලෝකෙදී නොවෙන්න ඉඩ තියෙනවා. වෙනවනම් අහම්බෙන් අර හිට වෙන්නේ මනුස්ස ලෝකෙ විතරයි. ඒකයි මනුස්ස ලෝකෙ තියෙන වටිනාකම. නමුත් අපේ කියන මට සමානව තකතිරුකම කියලා මම කියන්නේ. ඕකත් අපි දකින්නේ වැරද්දක්. අසතියක ඉඳලා සතියට එන එකත් අපි දකින්නේ වැරද්දක් විදියට. ඒ නිසා ඒකම තු කරන කරුවත් යන එක දේශනාවක් තියෙනවා. ඒකදී ඉන්නේ මේ ඉතිවිස්තක පාළිය. ඒකදී කියලා තියෙන අමතර විදියකට කියවෙන්නේ ද්වේමේ භික්ඛවේ තථාගතස්ස දේශනා පරියායන භවಂತಿ අච්ඡං අච්ඡේතෝ පස්සත අයම් පඨම ධම්ම දේශනා අච්ඡං ආයතෝ අච්ඡේතෝ දිස්වා තත් නිබ්බින්තට විරජ්‍යතෝ විමුච්ඡත අයම් ද්විතීය ධම්ම දේශනා සිංහල ධර්ම කියන්නේ මෙච්චරයි මහනි තථාගතයන් වහන්සේගේ දේශනාව අරියත් වූ සම්මා සම්බුදුරජාණන්සේගේ දේශනාව දෙආකාරයි මොකක්ද ඒක එක වැරද්ද වැරද්ද වශයෙන් දකුව ඒක තමයි උන්වහන්සේ ඉක්කලම කියන්නේ දෙක වැරද්ද වැරද්ද වශයෙන් දැක එයින් ගැලවියන් බේරියන් උත්තර දීපන් අපි මේ දෙක එකට කරන්නේ වැරද්ද වැරද්ද වශයෙන් දැකීම නරකක් විදියට දකිනවා. අපි හදනවා වැරද්ද වැරද්ද වශයෙන් කියන එක නිවැරදි කිරීමේ උත්තර හොයන්න හදනවා. සරුවචන්ද මේක ලස්සනට පොත්ත ගලවලා පෙන්නනවා. වැරද්ද වැරද්ද වශයෙන් දැකලා නොසලී සිටීම නැතිනම් හදන්න බෑ. හදුවට වෙන මොකද්ද හැදෙන්නේ? ඒ නිසා අසතියෙන් ඉන්න බව දන්නවනම් බුදු වුණා වගේ කියලා හිතන්න. ඒක නිවන වගේ හිතන්න. ඉන්නවා self conscious වෙනවා මම දන්නවා මම මට තරන් නොවන තැනක ඉන්නේ දැන්. දැනගන්නකොටම සතියට. දැනගන්නවත් එක්කම සතිය. මේ අදහස අටුවාචාරින් වහන්සේලා පෙන්නනවා අප්‍රමාද සූත්‍රයේ අටුවාවේ අප්‍රමාදී දෙආකාරයකට. ප්‍රමාදී කියන වචනේ දන්නවද? මොකද ප්‍රමාදී කියන්නේ? උත්තර දෙන්නද මට බමන් විතරයි කතා කරන්නේ. ඔයගොල්ලෝ ඔක්කොම නිකන් මේ ආණ්ඩිය වගේ. ඈ? ඔව් ඒ කියන්නේ වෙලාවට වැඩ කරන්නේ නැහැ. ප්‍රමාද. අප්‍රමාදී කියන්නේ එහෙම එකක් නැහැ. අප්‍රමාදී කියන්නේ to do what you should do diligently not to do what you not to do diligently. කලියුත් කරන්න තමා වෙන්නේ නැහැ නොකලියුත් නොකරන තමා වෙන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් පමා අප්‍රමාදී කියලා ගන්න කලියුත් කිරීමේ පමා අප්‍රමාදී විතරයි අපි උගන්වන්නේ. නොකලියුත් නොකිරීමේ අප්‍රමාදී තමයි බලවත් දෙය. ඒක තමයි ධර්මයේ උගන්වන්නේ. සබ්බපාපසා කරනවා කියන්නේ. අන්න එතනදී Taman වැරද්දක් කරන බව දැනගෙන Taman ඉන්නේ වැරද්දක පැහැදිලිව Taman තරන්න ওই තැනක දැනගෙන මේක වැරද්දක් කියලා තේරුම් ගත්තනම් ඉච්චර වටින දෙයක්, ඉච්චර ගැඹුරු දෙයක්, ඉච්චර සාරයක් දෙයක් ඇත්තෙම නෑ. ඒසං අච්චයන් අච්චේතෝ බස අච්චේ කියන්නේ අත්තරද්ද කියලා අපි සිංහල දාන්නේ අත්තරද්ද අත්තරද්ද වශයෙන් දැකලා වහන්න යන්න එපා. සැලෙන්නත් එපා. මේක තමයි මම මෙතෙක් කල් භාවනා කරපු එකේ දන් දීපු එකෙන් සිල් ගන්න එකෙන් මට හම්බුච්ච ලොකුම ලාභය කියලා වැරද්ද වැරද්ද වශයෙන් දකින්න පටන් අරගත්තොත් එහට ඉතාම සෞඛ්‍ය සම්පන්න මනසකින් ආයේ ඒක නවීන විනිස කළ යුත්තේ තේරුම් ගන්න පුළුවන්. දැඟලුවොත් කොරස් කටේවත් අත දාගන්න බැරි. අපේ ශක්තියට ගැළපෙන්නේ නැති දේවල් වෙන්න ඉඩ තියෙනවා. අනවශ්‍ය පොරොන්දු වෙන්න ඉඩ තියෙනවා. හිතා ගන්න බැරි දේවල් බලාපොරොත්තු වෙන නිසා වැරද්ද වැරද්ද වශයෙන් දැකීම ලකු ආත්මන් කම්පාවකින් කරන්නේ. නිහතමානී කෙනෙක් කරන්නේ නිසා මහත්යාගේ ප්‍රශ්නෙම උත්තරේ ගත්තොත් ප්‍රශ්න වචන වීම ගත්තොත් එක තත්පර පහක්වත් මට බෑ සතියෙන් ඉඳ කියනකොට බරපතල විදිහට අනාත්මය පැහැදිලි මට මම පිළිබඳ පාලන ශක්තියක් නැහැ මට මාව ආණ්ඩුමට්ටු කරන්න බෑ මේ සම්පූර්ණ නිවාඩු දාගෙන ඇවිල්ලා මේ වගේ තැනකට ඇවිල්ලා ෆුල් ටයිම් දාලා සතියේ ඉඳ හදන්න බෑ ඒක කනගාටු වෙන්න දෙයක් නෙවෙයි ඕක තමයි ඇත්තේ දෙක අන්න ඒක නොසැලෙන මනසකින් දකින්න නැතුව ඊගාට කරන්න ඕන දේ මට කියලා දෙන්න දන්නේ නැහැ බුදුහාමන් කියලා දෙන්න දන්නේ නැහැ මොකද මාත් එක මනස දැරිලා තියෙන්නේ ඒකේ උත්තර නැහැ මේක දැකලා නොසැලී සිටීම තමයි අප්‍රමාදී සාමාන්‍ය අප්‍රමාදී නෙමෙයි සතිය නෙමෙයි සති බලය කියලා කියන්නේ power of mindfulness කියලා කියන්නේ වැරද්ද දැකලා ප්‍රමාව දැකලා නොසැලී සිටින්න පුළුවන් හැකියාව ඒක හොඳටම ලෑස්තිලා ගිය මිනිසෙකුට විතරයි කියන ලෝකෙ ගන්න පුළුවන් නේ ලෑස්තිලා නැති කෙනාට කොහොමඩක්වත් කරන්න බෑ. කිරිසෙනෙකුට බෑ. යක්ෂයෙකුට, ප්‍රේතයෙකුට, අපාගත සත්වයෙකුට බෑ. මිනිස්යාට මේ දේ තියෙන බව මිනිස්යා දන්නෙත් නෑ. මේකයි බුදුහාමරගේ පණිවිඩය කියලා අපි දන්නෙත් නෑ. ඒ හැගෙම අපි උත්සාහ කරලත් නෑ මොකද අපි ඒක ග්ලොස්සෝ කරන්න හදනවා. අපි ඒක වැරද්දක් කියලා. අහන්න ඒක අයින් කරපු දවසේ නිවන කියන එක එච්චර දුර නෑ. ඒ නිසා අපි නොහැකියාව අපේ ජන අසරණකම අපේ ජන ආණ්ඩුමට්ටු කරන්න බැරි බව දැකීම කියලා කියන්නේ බංකොලොත්කමක්වත් නිහිලිස්ටික්වත් ඩිස්ට්‍රක්ටිව් වෙන්නේ. නිසා මේ ළඟදි මේ පාපංශ බලන තුන බුදු දහමෙන්දට නාස්තික ධර්මයක් දේශනා කරලා තියෙන්නේ කිසිම මේ මොනවාද මේ ඉන්ද්‍රිය සැපයක් ගැන මොකක්ක කතා කරලා නැහැ. මේක අනිච්චං කියනවා දුක්ඛ කියනවා අනාත්ම කියනවා නම් කමකට නැති මනසෙක් කියනවා. සමහර කවුරුත් කියනවා නාමයේ ආශ්‍රය yeah, your face, thinking, nihilistic pessimistic destructive ඉතින් ඕක ලිව්වට පස්සේ මම බුදුමෙන්දල එනකොට ඕක එන රැල්ලක් තාප්පංශක ඒවා සාමාන්‍යයෙන් එළියට දාන්න දෙන්න ඔය මේ කාඩිනල්ස් ඔක්කොම චෙක් කරලා එළියට දාන්නේ මොකද ඒ අසුද්ධාත්මයක් නේ කොහරි මේක බබා එළියට ඇවිල්ලා මම ඒකට බෙල්ලන් ගිල පාන්නේ නෝකරතන <laughs> හම්බුනේ දීලා තිබුණා මට හරියම කනගාටුයි පාස්වාංශය ගැන දැන් උන්වහන්සේ මේ වටිකානුවට ඉර වෙලා මේ ගෙම්බා ගෙම්බා වාගේ මේ කතා කරාට උන්වහන්සේගේ ගෝලියෝ තේරම ওই කතාව පිළිඅරගෙන ඉවරයි දැන්. මෙයාට තමයි දන්නේ නැත්තේ මොකද මිනිහා අර එකතරට ඉර වෙච්ච ඉඳයි කියලා. නැත්නම් ඕනෙම කතෝලිකයෙක් දන්නවා මේක දුකයි කියලා. මේක අනිච්චයි කියලා. අර මොනවා විතරක් දන්නේ නැහැ ඉතින් අපි මොකටද උඩ උත්තර දෙන්නේ දන්නේ සෝරි කියලා ලිංගියට. එච්චර තමයි කියන්නේ. ඒ නිහිලිස්ටික් කතා ඒකට ඔය මේ අර අපේ බෞද්ධයන්ට නම් කියන්න තියෙන්නේ මේ විනය පොතේ විනය පොත සාමාන්‍යයෙන් ගිහියෝ කියවන්න වෙන්නේ නැහැ ඒක පැවිදිච්චත් තමයි කියන්නේ පැවිද්දොත් කියවන්නේ නැති කොටසක් එකදී විනය නීති ටික. ඒක පටන් ගන්නෙ ඔතන. පටන් ගන්නෙ ඔතනින් කියලා කියන්නේ සරුවත්නන්සේ බුදු වෙලා අවුරුදු 25ක ගිය තැන උන්වහන්සේ වේරංජාවේ බස්වසනවා. නලේරු කුචි මන්ද මූලේ තියෙන මේ ගොරක ගහක් මොකද නලේරු නම් යකෙක් ආවේශලා හිටව ගොරක ගහක්. ඉතින් එතකොට මේ දුර්භික්ෂක් ඇවිල්ලා සම්පූර්ණ එන එතන ඉන්න වේරංග බ්‍රාහ්මණයා ගමේ ගම්දෙටුවා බුදුහාමරට ඇවිල්ලා කියනවා මෙතන වැඩ ඉන්න මම බලාගන්න කියලා. මිනිහා ගෙදර යනවා මාස 3කටම කැඳ වෙලක්වත් දෙන්නේ නැහැ. මාස 3කට ආරාධනා කරලා යනවා මොනවක්වත් දෙන්නේ නැහැ. කියන්නේ රටේ තද දුර්භික්ෂයක් වෙනවා. ඉතින් ඒ වෙලාවේදී අර අස්වැලෙන් දෙක් විශාල අස්තරංචක් කරගෙන ඇවිදින ගමන් මේ ළඟ නතර වෙලා මේ සංඝයාට බින්ද වචන මොනවා කතා හම්බ වෙන්නේ අර මනුස්සයාට යව කියලා කියන්නේ තියෙන්නේ මොනවාද ඒවට කියන්නේ බඩේලු නෙවෙයි ඉරිඟු බජිරිය විසා ලංකා ආටා පිටි හදන්න මොනවද ඒ හරි සරයි මේ ඉරිඟු නෙවෙයි මොනවද මන් දන්නේ වෙන යව යවහල් කියලා පොතේ ලියලා තියෙනවා අස්තයට ගෙන අපිව දෙනවා සංඝයාට මේ සංඥා කියනවා කියලා වතුර දාලා මූලෙන් කොටලා කොහොම කොහොමයි කරලා ජීවත් වෙනවා. ඉන්නේ වේරංජ බ්‍රාහමණය ඉස්ලාම සර්වඥාන්සකාට එන ධන ඔය කතාව කරනවා. වේරංජ බ්‍රාහමණය කියන්නේ හොඳට ඉහෙන එකට පැහිච්ච බමුණු ආගමේ බමුණන්ගේ ලොක්කේ ලොකු නායකයෙක් වයසන්නේ සලකන්නේ. එයාට ආරංචි කරනවා සර්වඥාන්සේ කවුරක්වත් වෙන පෙරමඟ පෙරගමන් යන්නේ නැහැ. ආසනයක් දෙන්නේ නැහැ. තාම තරුණ වයසේ ඉන්නේ. වැඩි කියන සලකන්නේ නැහැ. අරකන් එකයි කියලා වැරදි අනිවාර්යම නාස්තිකයි, නිහිලිස්ටික්, ඩිස්ට්‍රක්ටිව් ආරෙමේ කියලා. ඉතින් මනස හිතන කොහොමඩක්වත් වටින්නේ නැහැ නේ ගිහිල්ලා බලන්න වෙපයි කියලා මනස දාසක් කරන බුදුහාමුදුරට. ඇත්තටමයි බුදුහාමුදුරු මේ මනස එනවයි කියලා ඉන්න වාඩි වෙන්න කියලා කියන්නේ. ඊට පස්සේ ඒත් නිකන් සාමාන්‍ය කොහොමද ආරෙමේ කියලා කතා කරනවා. කතා කරලා ඉවරන පස්සේ මෙයා වචන හතක් කියලා හරුවත් යනසුයි. වෙන කෙනෙක් තරහට නෙවෙයි. මේ මතක් කරලා කියනවා උන්වහන්සේ අරස රසයි ජීවිත රසයක් අඳුරන්නේ අපගබ්බෝ මේ ප්‍රජාව වැඩෙනවට කැමති නැහැ ඕනෝ වචන හතක් කියලා මේ මම මම මම දැන් අහලා තිබුණා මම ගණන් ගත්තේ මම ආවේ උන්වහන්සේ බලන්න වැඩි හිටියෙකුට සලකන්නේ නැහැ කොහොමද ආගමික නායකයෙක් වෙන්නේ කියලා දිගට දිගට දිගට දිගට දොස් කියනවා. මේ හැම වචනයක්ම අරගෙන සර්වඥාන්සේ උත්තර දෙනවා. අකිරේවාදී යමක් කරන්න උත්සාහ කරන්නේ ප්‍රොඩක්ටිවිටි ක්‍රියේටිව් නැහැ හැම එකක් වරන සර්වඥාන්සේ උත්තර දීලා කියනවා කොහොම ඇත්තටම බවුන අඛිලේවාදී තමයි පව් ගැන කතා කරන්නේ මම කිසි කෙනෙකුට පව් කරන්න උගන්වන්නේ කිසි කෙනෙකුට මම පව් කරන හරියක් උඹලා කරන්නේ පව් එනිසා මම නොකර ඉන්න කියලා කියනවා. මොකද මම පව් ගැන කතා කරන්නේ. අන්න ඒක වචන හතටම උත්තර දීලා කියනවා. ඒක හරි ෂෝක් ඒ අර රියලිස්ටික් ඊට පස්සේ බවුනට හොඳට තේරෙන්න පටන් අර ගන්නවා. ඔය පුදුජානන්සේ කියන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ අන්තිමට කියනවා මේ හොඳයි ඔක්කොම තාටි අඩු ගානේ ඔක්කොම බාගෙන ඔබ වහන්සේ වැඩි හිටියෝ කලකන්නේ කිස්තහිච්ච වලට කලකන්නේ නැහැ කියලා. වුණා පුදුජානන් කියනවා උඹ ඔය දන්නේ ගිහි ලෝකේ පුදුජානන් අතර තියෙන සම්මුති වැඩිමහල් කම හරි ලෝකේ වැඩිමහල් වෙලා තියෙන කෙනා ඉස්ලාම නිවන් දකිට එක. නිසා මට වැඩි වැඩිමහලෙක් මම දකින්නේ. නිවන් දේශනා නිවන් දැකේ. ඉතින් බමුණට මේක තේරෙන්නේ නැහැ මොකද්ද මේ සම්මත ලෝකයේ වැඩි මාර්ගකම සහ ආර්ය ලෝකය. ඊට පස්සේ මේ නිදර්ශනයක් කියනවා බමුණ ඔබ දන්නවනේ කිකිලියක් පිටර දානකොට දාන දාන ගිහිලා දවස් හතරක් ගියාට පස්සේ ඔක්කොම ඒක තුල රකින්න. අටක් වෙන බුලන් 10ක් වෙන 12ක් වෙන දැකලා කිකිලි උකුට ලැගලා වටින් වර පෙරලලා කිකිලි ගන්න ගස්සලා කොහොම කර කර කර කර ඉන්නකොට ඔය කොයි පිටරේ ඉස්සර වෙන්න දන්නේ පිටරක් උපුරනවානේ ඒ පුපුරන කොටත් කවදාකවත් කිකිලි පිටර කට්ට කඩන්නේ නැහැ. පිටර කට්ට කඩන්නේ ඇතුලේ ඉන්න පැටියක්. ඇතුලේ ඉන්න පැටියට පැංගේ වැටෙනකොට ශීර ගැටියක් වැටෙනවා. ඉස්සරහින් තියෙන පිටර සිවිය තුනි වෙලා තුනේ එළිය ආලෝකයක් වෙනවා. ඇතුලේ ශීර ගැටියක් වෙනවා. හොට ගිහින් හරියටම අර පිටර කට්ටට හේතු වෙනවා. කකුල් දෙකේ පොරකටු දෙක හරියටම පිටර කට්ටට හේතු වෙනවා. මේ පැටියෙන් ඉඳගොහම කල්පනා කරන මොන කොහොම වේද මේකට තමලා ඇරියොත් කඩලා යන්න කියලා හිතනවා. ඉඳලා එක පාට කැඩුවට පස්සේ ඌ පැටියෙක් බාටපත් වෙනවා. ඊට පස්සේ ටික දවසකින් මොන තව පැටියෙක් කියලා කියනවා. ඉතින් ඕකේ වයසක වහිනකොට පිටර දාපු වෙලාවේ වයසට බලන්නේ පැටියා එළියට ආපු වයසද කියලා. සිල්වන කෙනා සාමාන්‍යයෙන් අපි ගණන් ගන්න විතර දාපෙක නෙවෙයි. පැටිය විදියට අපි. ඒ නිසා බුදුදහම කියනවා කට්ට ඇතුලේ උඹලා ධාම ජීවත් වෙන්න දෙකක් යනවා. එළියට ආවේ මම තමයි ඉස්සෙල්ලම. කට්ට කඩාගෙන. ඒ නිසා මට පේන්නේ මට කලින් ආපු මම බැරි වෙලා හරි කාට හරි ඉස්සරහට ගිහිල්ලා එන්න වාඩි වෙන්න කියලා කිව්වොත් ඒ මිනිහගේ හිත හත් කඩකට පැලෙනවා. ඔබ ගැන අනුකම්පාවෙන් තමයි මම ඔබට එහෙම ආරාධනා කරේ නැත්තේ කියලා හිතෙන්න කියන බවුණා. ඒක බින්ලා දෙන දෙන ඔය මේ නිහිලිස්ටික් එතන ඩිස්ට්‍රක්ටිව් ඒ කතාවට විනය පිටකේ හරි ලස්සන උත්තර දෙනවා. මං කියන්නේ අපිට වාදෙන් දිනන්න නෙවෙයි අපිට වැඩක් නැහැ කවුරු මොනවා කිව්වත් අපි දන්නවා අපි කරනවා නැත්නම් ඒක තමයි උත්තර හම්බෙන්නේ. නමුත් ඒක අපි නගන ප්‍රශ්න නෙවෙයි අවුරුදු 2500ක් පරණ ප්‍රශ්නයක්. තුනක් වෙනවා. සතිය වදනකොට දැන් ධර්මයේ ක්ලේශයන් ආශාවන් වගේ දේවල් කොහොමද සාමාන්‍ය සුපස්තයෙන් තේරුණා ඒ කියන්නේ භාවනා කරනකොට මම කියන උපත්යන ඊගොයි සක්කාය දිට්ඨිය කියන්නේ සක්කාය දිට්ඨිය තියෙනවා කියන පැත්තෙන් આવොත් ඔය ප්‍රශ්න අදිනවා සක්කාය දිට්ඨිය කියන එකක් ලෝකේ නැහැ. තියෙන්නේ මේක හිතාගත්ත දෙයක් නේ. හිතාගත්ත දේ අපිට දැන් අල්ලන්න පුළුවන් විදිහට වගේ තියෙන ඝන බහල වෙලා තියෙන එකනේ තියෙන්නේ. ඉතින් ඒක නිසා අපිට ඉස්ලාම සිද්ධ වෙනවා සක්කාය දිට්ඨියේ ඉන්න ගමන්. ඒ කියන්නේ මම මේක ඉන්නවා මට මේක කළ යුතුයි මම කරමි මට මේක පාලනය කරන්න පුළුවන් කියන සත්‍යදී පවා සතිය ඇති ඇතියෙන් පෙන්ලා දෙන මේක හරි මේක වැරදි. මේක සාධාරණ හොඳට වෙන හැබැයි සාධාරණේ කරපන් අසාධාරණේ නොකර හිටපන් කියලා දෙයක් සතියෙන් කියන්නේ මේක හරි මේක වැරදි කියලා පෙන්නලා දුන්නොත් හරි කරපන් වැරදි නොකරපන් කියලාම සතිය කියන්නේ. සතිය කරන්නේ නිකන් ඩයග්නොස්ටික් විතරයි. රෝග හඳුනා ගැනීම පමණයි කරන්නේ. හඳුනා ගන්නට පස්සේ ඊටු චෛතසික තමයි ඒ විනිශ්චය දීලා කරන දෙයක් කරන්නේ. සතිය කරන්නේ සාමාන්‍යයෙන් ඇති හැටි පෙන්වා දීමක් පමණයි. ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා මෙන්න මේ සංස්කාර කියන චෛතසිකයක් එක්ක සංස්කාර කියන චෛතසිකය නේ චෛතසික රාශිය. සංස්කාර කියන වචනේ අහලා තියෙනවා. රූප වේදනා සංඥා සංකාර කියලා. සංස්කාර කියන වචනය 50 දිනේ චෛතසික 50ක එකතුවකට කියන්නේ. මේ ප්‍රධානියා තමයි පන්ති මොනිටර් වාගේ ඉන්නේ චේතනාව. මේ මමායනය සක්කාය දිට්ඨිය ආත්මය යන්නේ චේතනාව ඉස්සර කරගෙන තමයි. will කියලා කියන්නේ intention එක කියලා කියන්නේ. එහෙම නැත්නම් ඔව් intention මේක ඉංග්‍රීසියෙන් volition කියලා කියනවා. අපි කියනවා මේ සංඛාර කියන වචනේ. චේතනා කියන වචනේ. ඉතින් අපි අර ආනාපානේ වඩනකොට හෝ භාවනා කරනකොට සතියින් ඉන්නකොට දැන් මෙයා මේ නිකන් දවසක වැඩක් ගන්න මේ මාත්‍ය මට කෙලිම බනිනවා අසාධාරණ හේතුවකට. මම දන්නවා පැහැදිලිව මෙයා මොකකට පටලවගෙන තියෙන්නේ මම නෙවෙයි මේක වැරදි කාර්යය. මම බයිනවා බයිනවා බයිනවා. ඉතින් මම දන්නවා මේකට උත්තර දෙන්න පටන් අරගත්තොත් මේක බටකලෙට කියන සිබ්බවගේ දෙන්න ගැටෙනවා. ඒ නිසා මට මම ඔප්පු කරන්න යන්නේ හරි හරි වැරදි හරි කියලා බැලලා ඉවර කියලා ප්‍රශ්න නැහැ බැලලා ඉවර කරපන් කියලා සත්‍යමත් එක්කනා කරන්න ගන්න ප්‍රතික්‍රියා කිරීමේ බලකින. රියැක්ට් කරන්නේ නැහැ. හැබැයි හොඳටම දන්නවා මෙයා කවදාද මෙයාට කියලා දෙන්න ඕනේ මේ වැඩේ මම කියන්නේ. නමුත් දැන් කියන්න ගියොත් ඇවිස්සලා ඉන්නේ. දැන් සතියෙන් කරන්න හදන්නේ එයාට ඔක්කොම මේ ටෙන්ෂන් එක යන්නේ ඉඩාලු. කර්තව්‍ය බණිකන්. මම චේතනාවක් ගත්තොත් මෙයාට පාඩම උගන්වන්න හරි කියලා දෙන්න ඕන කියලා හරි ඊට පස්සේ මට නිකන් ඉන්න බැරි නම් මම ගිහිල්ලා අරකට අත දාලා මම පැටලව ගන්න වෙනවා. චේතනාව පාල නොකර සිටීම නන් රියැක්ෂන් අන්ඇසියුමින් කියන එක ඒ වගේ වෙලාවකදී ගන්න හරි අමාරුයි. මොකද පුංචි සතියකින් කරන්න බෑ. ගා සතිය කියන කරලා පස්සේ තමයි පුළුවන් වෙන්නේ අපිට නැත්තම් අවුනට වැඩි ස්තුති කරනවා. ගොඩාක් ප්‍රේස් කරන්න හදනවා. එතකොටත් මම දන්නවා මේ මොනස මේ මොකක් හරි මගෙන් කුට්ටියක් කඩාගන්න මේ හදන්නේ. නැත්තම් මොකටද මාව වගේ කරන්නේ? ඒකවත් කියන්නේ නැහැ. කරපණ ඉඳලා ස්තුතියක් හෝ තරහක් වෙනකොට කරපණ ඉන්න පුළුවන් නම් ඒකට ප්‍රතික්‍රියා කරන්න නම් තද ඉන්ටෙන්ෂන් එකක් තියෙනවා තද විල් එකක් තියෙනවා. සතියෙන් කරන්න ගන්නේ එහෙම ඉන්ටෙන්ෂන් එකක් ඇති කරගන්න නැතුව විල් එකක් ගන්න නැතුව මම බීරෙක් වගේ ඉන්න පුරුදු කරනවා. කන් නැත්තේ නමුත් බීරෙක් ඉන්න පුරුදු කරනවා. දැන් වැඩි වැඩක් කරනවා දකින්නවා දැක්කට මොකද අන්ධෙක් වගේ ඉඳ උත්සාහ කරනවා. ආන්නේ උත්සාහ කිරීම නම් සත්‍ය විතරමයි උත්තර දෙන්නේ. සාධාරණ පැත්තෙන් බැලුවොත් මම මෙයාට කියලා දෙන්නවා. එහෙම නැත්නම් කර්ම ශක්තිය නැගලුවත් බෑ. සත්‍යයෙන් ඉඳ දෙනවා. ඒ නිසා සත්‍ය එක පැත්තකින් කියන්න පුළුවන්. චේතනා පහළ නොකර සිටීමට උගන්වILLක් තමයි කරන්නේ. අපි හිතමු මෙයා මට බනින්නේ මම මේ ගියාත්මෙක මේ මහත්තයට බනලා ඒකේ විපාකේ කියලා. මට විපාකේන වෙලාව කියලා. ඒ වෙලාවේ ඒක සත්‍යමත් එක්ක ජස්ටිෆයි කරන්න කොහොමද මෙයා බනින්නේ අසාධාරණයකට. හේතු කාරණා නැතුව ඒ නිසා මේක හේතුව වෙන්න පුළුවන් නේද මට තේරෙන්න තියෙනවා. කර්මයට වෙන්න පුළුවන්. ඉතින් ඒකේ දිමන්දයට උත්තර දෙන්න ගත්තොත් මම අලුතෙන් කර්ම රස කරනවා. වචී කර්ම එක්කෝ ඒක පරස වචන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බොරුවක් වෙන්න පුළුවන්. මමකට දැනගන්න ඕනේ මේ ගෙවෙන කර්මකින් ඉච්ඡාවයි අලුතින් කර්ම රැස් කරගන්න බෑ. බුදුජානක දේශනා කර තියෙනවා චේතනාම්බිකවේ කර්මං වදාමි. චේතනාව තමයි කර්ම වෙන්නේ. චේතනාව පාලන නොකර ඉඳනනම් ඉදුවට සතියෙන් පදම් කරලා තියෙනවා. ඒක ලස්සනට ආනාපාන සති සූත්‍රයේ පෙන්නලා දීලා තියෙනවා. සංස්කාර මට්ටම් තුනක් පෙන්නලා එක එක එක එක සමනය කරගෙන සමනය කරගෙන භාවනා පල්ලෙහාට පයින්. ඉස්සල්ලාම අපි සමනය කරන්නේ කාය සංස්කාර. කාය සංස්කාර කියන්නේ ආස්වාද ප්‍රසවාස දෙක. ඊගාට මනෝ සංකාර සංඥා වේදනා දෙක. චිත්ත සංකාර කියන්නේ හිතක ਵਿਚාර දෙක. අන්නම එක එක මට්ටම් වලදී ගෙවම් කරගෙන ගෙවම් කරගෙන තමයි මේ පාර යන්නේ. ඉස්සල්ලාම සතිය මුල් බහ ගන්න පළවෙනිම අවස්ථාව තමයි කාය සංස්කාර සමජය කිරීම. ආනාපානය කරනකොට ආනාපානෙ නොදැන්නෙන මට්ටමටම යනවා. අඩු කරන්න පුළුවන් නොදැන්න මට්ටමට යන කම. ඒත් නෑ කලබල කරන්න නැතුව අතපය හොල්ලන්නෙත් නැතුව කිසිම චේතනාවක් පහන්නකොට ඔහේ ඉඳ තියෙන හැකියාව බලන්න. යමක් නොකර සිටීමේ හැකියාව බලන්න. එතකොට තමයි සත්‍ය ගන්න බාල වෙන්නේ තහවුරු වෙන්නේ. ඒක කරනකොටම තමයි තේරෙන යමක් කිරීමේ ආසාව එන්නෙම මම ආයෙ නේද. ආත්ම සංඥාසු. එමත් නොකර ඉඳන ඒක බුද්ධ ශාපේ. ත්‍රිපිටකයේ තියෙන ඇස්සත්තේ නමුත් අන්ධෙක් වගේ හිටපන්. අහලා තියෙනවද ඒ කතාව? කන් ඇත්තේ නමුත් බීරෙක් වගේ හිටපන්. හයි ඇත්තේ නමුත් කොන්දපන්න කෙනෙක් වගේ හිටපන්. ඥානයේ තිබුණාට මෝඩෙක් වගේ හිටපන්. යමක්කමක් කරන්න පුළුවන් වුණාට අඩු ගානේ මොනවා කරන්න බැරි නම් බේරෙන්න බැන්න මලමිණියක් වගේ හිටපන්. අපි සාමාන්‍ය ජීවිතේ කවදාකවත් ඒක පුදුලයි. අපිට යමක් දැක්කොත් ඒකට මොනවක් කර නොකර ඉන්නම බෑ. අහුවොත් යමක් ඒකට උත්තර නොදී ඉන්නම බෑ. සතියෙන් කරන්න හදන්නේ දැක්කා නමුත් නොදැක්කා වගේ ඉන්න පුරුදු කරනවා. හොඳට නැහුණට ස්තුති කරුවත් දැන්න නැහුණා වගේ ඉන්න පුරුදු කරනවා. මේ කරන්න කරන්න කරන්න අර ප්‍රතික්‍රියා කරන ගතිය ආත්ම සංඥාව නිකන් බොඳ කරලා දාලා ගියාරු කරලා දාලා සංග කරගෙන කරගෙන යන වැඩ පිළිවෙල තමයි. මූලධර්ම පැත්තෙන් යම හොඳට දෙන්නතර සූත්‍ර සාධක තියෙනවා. ඒ කොච්චර තිබ්බත් භාවනා කරලා මේ ආනාපාන ගෙවා දකින්න හැටිවත් උත්සාහ කරමු නැති කෙනාට අදහන්න බෑ මේ කියන්නේ. භාවනා කරනකොට නම් ඒක හොඳට අල්ලගන්න පුළුවන්. ආනාපානෙත් එක්ක හොඳට වැඩි වෙලා ඉන්න කෙනාට තේරෙනවා පණ තිබුණට මොකද හුස්ම ගන්නේ නැහැ වගේ තැනකට ගියේ. තුනී කළා තුනී කළා. අන්න එතෙන්දි තමයි අපිට බය ඇති වෙන්නේ, සැක ඇති වෙන්නේ, ඒකාකාරීකම එන්නේ. ඇඟවත් හොල්ලලා බලන්නේ. හැන්දේකවත් කරලා බලන්නේ. සමහරව හුයෙන් හයියෙන් උස්ම අරගෙන හසේ බලනවා. මේකෝ මමයට මොකද වෙලා තියෙන්නේ? මමයා නැතිලා. මම අතරන. ලයිටින් කොහෙන් හරි ආටිෆිෂල් එකක් හරි දානවා. ඒ තරම් අපි මේ පොර දානවා මමයට. ඒ ටෙස්ට් කරලා බලලා තයි කියන හොඳට ආනපාන කරන කෙනාට ඒක සාමාන්‍ය ටෙන් ඩේ රිට්‍රීට් එකක් කරනවනම් ඕන කෙනෙකුට ඕන කෙනෙකුට කියන එක නම් වැරදි. සාමාන්‍යයෙන් කෙනෙකුට බොහොම ලේසියෙන් අල්ල ගන්න පුළුවන්. නැති කරන්න පුළුවන් මම යාට කවුද උලංග ගන්න කියලා අල්ලතයි. නැති වෙච්ච මම යාට කවුද ආයෙ පොර දාන්නේ. චේතනාවෙන් තමයි. සතිය උදව් දෙන්නලා දෙනවා චේතනාව පහළ නොකර සිටීමේ හැකියාව පෙන්ලා දෙනවා සතිය. ඒකත් එක විදිහට බලනකොට සත්‍ය පිළිබඳව නිර්වචනයක් තමයි. славу знаешь, Инстаграм. Никакой папы возняли там, ඒ සියල්ලම මේ පස්සේ කර්ම ශක්තිය පාරමිතාතු ප්‍රශ්නවිසෙන් උසාරුනේ පාරමිතා කියන එක කියලා බලලක් නෙමෙයි ඒක ඇත්තටම ප්‍රශ්න තියෙන්නේ මේකයි අපි දැනට කොච්චර කියනවද කියලා දන්නේ නැතුව එහෙම නැත්නම් අපි ළඟ තියෙනවත් වැඩිට ඇද්ද කියලා දන්නේ නැතුව නෑ කියලා කියමින් කටයුතු කරන්න ගියාම ඒක නැස්චාර්ථයි. නෑ කියලා පටන් ගන්න මේ ආත්මේ දෑ කියනවත් පුළුවන් වුණත් එපයි කියලා කියනවා අවසාන තනපත්‍රය දක්වා නිවන් දකින්නකන් නිවන් දකින්න බෑ. ඒක ආත්මార్థකාමී කියනවා. ඒකෙත් මට්ටම් තුනක් කියනවා ඒගොල්ලෝ අපේ කියන වගේ මේ සුත බුද්ධ පච්චේක බුද්ධ සම්මා සම්බුද්ධ. ඒගොල්ල සම්මා සම්බුද්ධත්වයේ පමණමයි බාරගන්නේ. අනික් පටන් කොට ආවට නතර වෙන්න එපයි කියලා. ඒ නිසා අපි යන පාර හීන මානේ. මොකද්ද මේ? හීන යානේ. ඒගොල්ල මහා යානෙම යන්නේ. ඒගොල්ල කියන්නේ අරිය සම්මා සම්බුද්ධත්වයෙන්මයි නිවන් දකින්න යන්නේ. ඒක නැතුවම නෙවෙයි ඒක පහත් ත්‍ත්ව කරලා. ඒක මදි ඒ අපි කියන්නේ එහෙමයි. ඒගොල්ලෝ කියන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ අරක ඉන්ෆීරියර්. අන්න ඒ වගේ තමයි ෆිලොසොෆිකලි වෙනස තියෙන්නේ ඒක තමයි. ඒ කීයද වෙලා? අපි සම්පජාන කියන්නේ සිහි නුවණ කියලායි පරිවර්තනය කරන සතිය කියන්නේ සිහිය සම්පජඤ්ඤය කියලා කියන්නේ නුවණ අර මම අර ඉස්සලා කිව්වා වගේ අච්ඡං අච්ඡේතෝ පස්සත වැරද්ද වැරද්ද වශයෙන් දකින්න එක සතිය නම් වැරද්ද නිවැරදි කිරීම සම්පජන්යෙන් කරලා බෑ. يعني ඩයග්නොසිස් එක හරියට කෙරුණා නම් අහවල් ලෙඩේ අහවල් ජර්ම් එක තියෙන කියලා ඒකට බෙහෙත හොයන එක වෙද පොතකින් ගන්න පුළුවන්. ඒ නිසා සතියේ ඉස්සර වුණොත් සම්පජාඤ්ඤයට හරි ලේසි වැඩ. හරියට රෝග නිర్ణය කරන්න නැතුව කොච්චර හයිපොටෙන් බේතක් ගත්තත් බෙහෙත ඒක නෙවෙයි නම් ලෙඩේ බෙහෙතෙන් එන අතු ප්‍රතිඵල අර ලෙඩේ වහනවා. ඊට පස්සේ ලෙඩ කොට වෙද කොටවත් ගොඩ ගන්න බැහැ. නිසා අපි ළඟ තියෙන්නේ සතිය වෙනුවට සම්පජාඤ්ඤය ඉස්සරහින් කරගෙන තියෙන්නේ. ඒකට කියන්නේ කාඩ් බිෆෝර් ද හෝස් කියලා. කරත්තයක් ගොනාගේ බඩු අරගෙන යන කරත්තයක් ගත්තොත් කරත්තේ තමයි වටිනා දෙය තියෙන්නේ. ඉස්සරහින් එක ගුණා තමයි. ඒ නිසා වටිනා දේ ඉස්සර කරන්න ඕනේ කියලා ඉවරලා කරත් ඉස්සර කරලා ගුණාට පිටිපස්සට යන්නේ කිව්වත් එහෙනම් ගුණාට රිවර්ස් ගියර් නැහැ. ඉතින් ගමනක් නැහැ. වැඩි වෙන්න නම් ගුණා ඉස්සරලා යන්න ඕනේ. ඒකේ සති සම්පජඤ්ඤ දෙක මේ කාලින් දර්ශනයක් වශයෙන් කියන්නේ ඉදිකට සහ නූල වගේ කියන. නූල ලස්සනට මැස්ම දැම්මට නූලට කවදාකවත් වෙද්ද විදගෙන යන්න බෑ. ඉදිකට තියෙන එක දලබඳු ගතියක් රෙද්ද නමල ගැට ගහලා කොහොමද ඒක ගියාට පස්සේ පිටිපස්සෙන් එන නූල ගැටේ දාගෙන ගැටේ දාගෙන යනවා. වැඩි වුණාට පස්සේ ඉදිකට ටයිම් කරනවා. සතිය ඉදිකටක් කරනවා. සම්පජන්නේ නූල වගේ. නැත්තම් කොරයි යන්නේ ගත්තාම මේ සතිය කොරා වගේ. සතිය අන්ධයා වගේ. ඥානය නැත්තම් සම්පජන්‍ය කොරා වගේ. කොරාට ඇක් කියනවා මේ හන්දයාට කකුල් තියෙන. නිසා කොරාණක් ඉන්නෝනේ හන්දයා උඩ. නැගකට පස්සේ හන්දයා අරගෙන යනවා කොරා පාර කියලා. නිසා සතිය නිතරම හන්දයි. සතිය කිසිම ජජ්මන්ට් එකකට යන්නේ. නන් ජජ්මන්ටල් කියලා කියන්නේ. non-reaction, unassuming, non-judgmental ඇති ඇති පෙන්ලා දෙන එක විතරයි සතිය නිකන් සාමාන්‍ය මේ කණ්ණාඩියකින් කරන වැඩේ විතරයි කරන්නේ. අපේ මනස හරිම ජජ්මන්ටල්. මොනවා දැක්කත් මේක සිංහල බුද්ධහමර ගැලපෙනවද? මේක හරියද? වැරදිද? ඇමරිකාවේ චාරිත්‍රය ලංකාවට ගැලපෙනවද? ලංකාවේ චාරිත්‍රය මෙහෙට ගැලපෙනවද කියලා අල්ලි අවුලක තියෙනවා. සතිය එහෙම දෙයක් ආරාධනා කරන සතිය කියන ඇත්ත ඇති දක්ෂණක විතරයි. එතකොට සම්පජන්ණයට හොඳට ඉගෙනවා. සම්බදන්නේ විවේකීව කරුණු කාරණා සලකා බලලා විනිශ්චය කරන්න පුළුවන්. සත්‍ය කවදාකවත් විනිශ්චයකට එන්නේ නැහැ. ඒ අවුරුදු අවුරුදු සම්පජාන්නේ ඈ අවුරුදු ඒකට හේතුව සතියට ඉස්සරහින් සම්පජඤ්ඤය කියන්න හදලා තියෙනවා. ඉදිරියට යන්න ඕනේ නූල විතරක් කරන්න පුළුවන් නූලෙන් යන්න ඕනේ කියලා වගේ කියන්න හදලා. ලස්සනට නූලයිදි කට්ටා වැඩේ කරන්න පුළුවන්කම තියෙන නිසා දැන් මේ පහුගිය අවුරුදු දෙකේ 40 උනේ නූල් ඉදි කට්ට ඉස්සර වුණාට කමක් නැහැ කිව්වා. ඒතකොට දැන් මැස්සක් වැඩ යනවා. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ first thing first මේ ඇටි හැටි මම කියන්නේ කවුද කියලා අපේ මැප් එක අපේ හරස්කඩ දැක ගැනීම ඉස්සෙල්ලා ඊට පස්සේ තමයි රිපෙයාර් වර්ක් එක කියන්නේ. adjust කරන ඒවා යෙවෙන්න පදන්. සතියෙන් කරන්නේ ඇටි හැටි පෙන්ලා දෙන ඒක මම අන්ධ වැඩ පිළිවෙලක් තියෙනවා. ඒක මේ ආගමික නෑ. සාමාන්‍ය රිලිජියස් ස්පිරිචුවල් ගතිය සතිය නෑ. සතිය හරිම සයන්ටිෆික්. අර මේ උසාවියේ තියෙන අර අන්ධකාර ගානු මිනිස්සේ තරජයයි කඩුවයි සයන් රූපයක් තියෙන. යාගේ අත් එක බඳලා නෙදී. ඒ තමයි සතිය වැඩි. සතිය නෑ. සතියට පේන්නේ නෑ. සතිය ඇති හැටි පෙන්වන නම් සක හරි වැරදි කියන්නේ. සාධාන සාධාන කියන්නේ කියන ගමන් ජජ්මන්ටල් මයින්ඩ් එක ඇවිල්ලා අවු කරනවා. ඒක මේ අවුල කොච්චර තිබ්බත් කමක් නැහැ. සතියේ ක්‍රියාකාරීත්වය දැනගෙන අපි එමීට සතිය වැඩෙන් දැරියට පස්සේ අවුල අවුල වශයෙන් දැකීමටමයි ඥානය කියන්නේ. වෙනම පිරිසුදු කරපු ක්‍රිස්ටලයිස් වෙච්ච ඥානයක් කියලා එකක් නැහැ. ඥානය කියන්නේ අපි කොච්චර අවුලකද ඉන්නේ කියලා ඒක ඒ ඒ ප්‍රකෘතියම දකින එක. ඒක විශේෂ ඥාන ඔය කොච්චර උදාහරණ කවුරුහරි බලුවත් මොනවාක්වත් වෙන් කරලා අඳුර ගන්න පුළුවන් ඥානයක් කියලා වෙනම එන්ටිටි එකක් නැහැ. ඥානය කියලා කියන්නේ අවිද්‍යාවේ තරම පෙන්වන්නේ. මෙච්චර අවිද්‍යාවක ඉන්නේ කියලා පෙන්වලා දෙනවා. ඒගා මේ මහා සලායතනේ සලායතන විභංග සූත්‍රය වගේ ඒ වගේ සඳහන් කරනවා අවිද්‍යාව පිටලා තියෙන විද්‍යාව උඩ කියලා. අවිද්‍යාවේ තරම දැනෙන එකමයි විද්‍යාව කියලා කියන්නේ. අපි අපි ඉන්නේ කොච්චර පටලවිල්ලකද කියලා කන්නාඩියෙන් බලන එකමයි ඥානය කියන්නේ. වෙනම ඥානයක් වෙනම නෑ එකක්. normally can get ප්‍රතික්‍රියාව ප්‍රතික්‍රියාව ප්‍රතික්‍රියාව නොබෙල් ඇක්ෂන් කියන එක තමයි ප්‍රතික්‍රියාව. ඇක්ෂන් and reaction කියන්නේ. මේ ඇක්ෂන් රියැක්ෂන් එක ධානුංග දෙයක් දිහා විදිහට බලන එක සතියෙන් කරන්නේ. ජීවියා ආලෝකයට උණුසුමට සීතලට සම්බන්ධ ප්‍රතික්‍රියාව. මේක මමෙක් නෙමෙයි කරන්නේ. ෆිසික්ස්. ඒක ආත්මයක් නෙමෙයි මේ කරන්නේ. මෙතන එන්ටිටි එකක් නෑ මේ ෆිසික්ස්. එතකොට අපිට මේක ලැබ් එකේ රිසර්ච් එකක් වගේ තමන්ගේ ශරීරයේ මේ උණුසුමක් වෙනකොට වැඩ කරනකොට සීතලක් වෙනකොට බයිනකොට වැඩ කරනකොට ස්ටෝජ් කරන වැඩ කරන දිහා බලනකොට මේ මට බැන්නා මම බැනුම් ඇහුවා කියලා කිව්වොත් ඒ තමයි. අවුල තියෙන්නේ. අපි චිත්‍රපටයක එක්කෙනෙක් එක්කෙනෙකුට බයින් හැටි බලනකොට අපිට ඒක ප්‍රශ්නයක් නෑ. අන්න ඒ වගේ තමන් දිහාම ඒලියන් අප්‍රෝච් එකක් තියෙනවා. ඒක තමයි අජත්තං වායිති අජත්තං වා කායේ කායන පස්සේ වේති බහිද්ධාවා කායේ කායන පස්සේ වේති අජත්ත බහිද්ධා කායේ කායන පස්සේ වේති මේ ඇතුළත තියෙන පට වියාපෝ තේජෝට මමේ කියලා පිටත තියෙනවට නෑ පිටත ඒවට එන ගැහුවත් ඒකේ ප්‍රශ්නයක් නෑ ඒ ඇතුළේකට පොඩ්ඩක් මැස්සෙක් කරුවොත් සාමාන්‍ය ප්‍රශ්න ඉතින් මේකත් පිට එකක් වගේ බලන්න පුරුදු කරන එක විතරමයි ඒ පර්ස්පෙක්ටිව් එක තමයි සත්‍ය උගන්වන්නේ ඒකෝට මේකේ ෆිසික්ස් විතරයි තියෙන්නේ කායේ කායano පස්සේ කියලා කියන්නේ කායේ කායano බලන්නේ අපි කය දිහා බලන්නේ මම කියලා හිතාගන්නේ මේක බියුටිෆිකේෂන් වලට හරි දොඹකර යන්ත්‍රයක් වශයෙන් හරි මොකක්ද හිතන්නේ මොකක්වත් මේ කය කියන්නේ ෆිසික්ස් කිමිකල් බොඩි කියන්නේ කෙමිස්ට්‍රි ওই විදිහට බැලුවොත් ඕල් ක්ලේම් කරන්න නැත මදයක් සාරයක් ආත්මයක් මමෙක් නැහැ ඇක්ෂන් ප්‍රති රියැක්ෂන් කියලා කියන්නේ කෙනෙක් කරන එකක් නෙවෙයි මම උකාර දෙයයන් ආන්තේ හෝ ජීවාත්මයක් කරන එකක් නෙවෙයි ඒක අයිසෙක් නිව්ටන් හොයාගත්ත ලියෝ එකක් ඒක මාක්ස් මුත් කිව්වා thesis antithesis synthesis Isaac Newton කිව්වේ සරසේකී ගමනකට ඇක්ෂන් එකක් දුන්නොත් ප්‍රතික්‍රියාවක් කරනවා සමානව බුදුහාමුදුරුවෝ කිව්වේ ඇහැට රූපයක් වැටුනොත් දෙහිම නම් ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා ඒක මේ කැමරාවක සිද්ධ වෙනවා. ඒකට මම එක්ක ඕනේ කැමරාවට ෆිල්ම් එකක් දැම්මම පස්සේ ක්ලික් කරුවොත් ඉමේජ් එක හිටිනවා. රෙකෝඩින් මැෂින් එකක් තිබිලා එතන කතා කරුවොත් රෙකෝඩින් මැෂින් එක මේක මේ සබ්බේ වචනද ධර්ම දාතපම් කියලා තේරිලා නැහැ. රෙකෝඩ් කරනවා. ඉතින් නෑ කන්නේ තියෙන්නේ. ඉන්නේ ඔක්කොටම මම කියාගත්තට පස්සේ ඉහෙලදී මහ විශාල තොරණක්. මේක එකක් එක එක මේක කැමරාවක් වගේ ඇහැ. මේක වගේ කන. අනිකුත් ඔක්කොම යන්ත්‍ර වගේ බලුවට පස්සේ මේක මේ මට අසාධාරණ වුණා සාධාරණ වුණා කියලා ගන්න මදයක් නැහැ කියන එක තමයි බුදුරජාණන්සේ අනාත්ම ධර්මයේ කිව්වේ. ඉතින් අනෙක් කතිය මේකේ ගැඹුරට ගිහිල්ලා තියෙනවා. නමුත් බව තෝරා බේරා ගන්න බැරි නිසා සතර බලධාරි දෙවියන්වහන්සේ නමකට හේතු කරා. ඒකද කිව්ව මේ හේරම නැව්වේ ඒ උන්නාසය කියලා. අර මේ කවුද බචිලාරාමේ හිටපු නාරදහම් දෝ කියනවා. ඉතින් ඕනේ නම් කෙනෙකුට කියන්න පුළුවන්ලු. දෙවියන්වහන්සේ තමයි මිනිස්සයා නැව්වේ කියලා. නමුත් ඇත්ත වැරදි නම් දෙවියන්වහන්සේ නැව්වේ මිනිස්සයා තමයි. මේ වැටේට ගැටේ ගහගන්න කවුරක්වත් නැති ඉන්න අර ළඟ තියෙන එක දඩමීම කරගෙන දීය කෙනෙක් පවාගෙන දැන් හැමදේම උන්නාකට හේතු කරනවා. හොඳයි ඉතින් එහෙම කරන්නේ නැති ඉඳා. ප්‍රශ්නයක් නැහැ. අපි ඉතින් අර කබර ව්‍යාක තල ව්‍යාක තල ව්‍යාක කබර ව්‍යාක කරගන්න වෙලාවල් තියෙන ඕනේ දැන්. ඉතින් ඊට පස්සේ කියනවා ඉතින් මේ හොඳ ලස්සන සින්දුවක් තියෙනවා මේ. සින්දු කියන්නේ බයිලාවක්. <laughs> ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් කියන්නටත් නිදහසටත් කරුණු තියෙන නැත්නම් හදලා කියනවා. ඔච්චෙන් උදේින් ලහන්දානකම් අපි කරත් අපි දන්නවා පැහැදිලිව මේ වැඩේ මේ වෙලාවේ මම නොකළ යුතුයි කියලා. ඒකට අපි ආසාවල් අපිව මැඩගෙන ගිල කරනවා. කෙරුවට පස්සේ බබා දැක්කොත් මොකද්ද කියන්නේ? ගුරුවරයා දැක්කොත් මොකද්ද කියන්නේ? අම්මා දැක්කොත් මොකද්ද කියන්නේ? අපි හොඳට කරුණු දන්නේ නැත්නම් හදලා කියනවා. වෙන මොකද්ද තර්ක මනස කියලා කියන්නේ? අපි හැම කෙනෙක්ම සබ්බය හැදිච්ච මහත්ෙක් නොවන මහත්ෙක් වෙන්න කැමතියි. ඒත් ඇත්තටම මිනිහා ඉච්චර හැදිච්ච එකෙක් නෙවෙයිනේ. ඌ තාම වනචරයි. ඌ මේ මේක කඩහාගෙන එළියට එනවනේ. ඒක වළක්වන්නත් බෑ. නමුත් අපි බහුවෙන්ද උත්තර බඳින්න ඕන වෙච්චාම තමයි සම්පූර්ණ නැත්තම් හදලා කියනවා. ඔක තමයි රීසනින් කියලා කියන්නේ. ඔක තමයි වැඩි හිටියන්ගේ adult psychology උගන්වන subject එකක්. රීසනින් කියලා අපි දන්නවා ඕනම දෙයක් ලොස්සෝ කරලා සාධාරණ අනුකූලව ඉඳ ලස්සන කතාවක් තියෙනවා. මේ ගමේ වංශලේ හාමුදුරුවෝ කෙනෙක් ඉඳලා තියෙනවා හාමුදුරුවන්ට හොරාම් බන්දි කෙනෙක් ඉඳලා තියෙනවා. ඉතින් පස්සේ හාමුදුරුවෝගේ ඉල්ලවලා ගුරුගලවලා ඇඳ උඩ දාලා මේ අම්මන්ට එක්ක ඉඳලා හදිස් තියෙන ගම වැරදිලා යෑනිගේ සාරිය පොරවන්න පන්සලට. පනස තැයිල පාන්දර ගෙඩිය ගහන්න ඕන නිසා ගෙඩිය අරකට අරගෙන කරුවලේම ගෙඩිය මේක හරිය කරවගෙන පතු ගන්නවලු දැන් උපාසක මහත්තයා එනකොට. උපාසක මහත්තයාලු මොකද ස්වාමීන් වහන්සේට නිල් පාට රෙද්දක් පොරවන්නේ කියලා. ආම්තුරු වැඩේට බලනකොට මොන ඊට පස්සේ ආගම උපාසක මහත්තයා නීලපතක දර්ශනය කියන ජාතකය දන්නවා. අනේ දන්නේ කියලා. හිතගෙන ඉතල අතේ තියන ලෝක 60ක් කිව්වා. සාධනත දන්නේ නැති නිසා කියන්නේ මේකට තමයි නීලපටක දර්ශනය කියලා කියන්නේ කියලා. අර මිනිස්සේ ආර ලෝක ටිකක් කියලා වගන්න. මේ ලෝකේ තමයි වැඩි හිකියෝ ගාව නිතරම තියෙන සෝලෝකේ යෝග තමයි. Tamanට ඕන දේ ඇත්තටම අපි තෝරනකමක් නැහැ කරන්න. නමුත් කෙරෙනවා. මම කියන්නේ මේක ඇටි ඉස්සල්ලාම සතිය පිළිබඳව අපිට ඔච්චර අමාරු වුණාට පොඩි උන්ට සතිය උගන්නන්න දෙයක්වත් නැව හිනහය නැති අපි දිහා බලලා මෙච්චර ලස්සන තිබුණ සතිය මේ මිනිස්සු නැති කරගෙන දැන් මේක තේරුම් ගන්න කොච්චර බාගලනවද කියලා. පොඩි එකෙක් ආව බලන්න කවදාක රැවටිල්ලක් නැහැ. ඇත්ත කියන්නේ වෙන දෙයක් දන්නේ නැහැ බොරු කියන එක දන්නේ නැහැ තාම අම්මලා ආශ්‍රය කරලාමයි තාම තාත්තා ආශ්‍රය කරලා දන්නවනේ කියලා දෙනවා මේ මේම කියාපන් මේම කියාපන් කියලා. ඒව නෑ නෝවා. තන්නේ කරන සුදු කඩදාසියක් තියෙනවා. මොනවාකයි ඒ විලානේ. ඒක නිසා කරුණාමෛත්‍රිය හෝ සතිය අපි ජාතික ධම්මේ අපි එනකොට තිබුණදී මේ මගදී ගතිච්ච දැනුමින් තමයි අපි මේ කන්ඩිෂන් වෙලා. ඒකට අනුව ජීවත් වෙන්න මේ හදා. මන්දරේකේ කම්බිනේෂන් එකට සංස්කෘතිය, පරිසරය, අගයන්, ආඩම්බරයන්, වැලියුස් ඔක්කොම ටික ඉතින් මේක ඇත්තටම කියනවා ශිෂ්ටාචාරය නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක් කියලා. ශිෂ්ටාචාරය කියලා අපි හදාගත්ත මේ මේක නිසා ඇතිවෙච්ච ප්‍රශ්න නිසා හඳුන් ගැනීම, කලාතු බැඳීම, සල්ලි කියන දේවල් නැති තිරසන අද ටෙන්ෂන් නැහැ. නිවනක් ඕනෙත් නැහැ, ධර්මයක් ඕනෙත් නැහැ. හිතිය කාලෙකට. අපි තුනක් හොයාගෙන තියෙනවා. ඒ තුනින්ම පුදුමාකාර ප්‍රසතුයක් තියෙනවා. අපිට ඇඳුම් නැතුව හිටියොත් ඒක තමයි මහ විශාලම වැරද්දක් වෙලා. දැන් හරියට නිකන් ඇඳුම් එක ඉපදුනා වගේ අපිට දැන් මතකද? පොඩි කාලේ පොඩි කාලේ අඳුන් දානවා කියලා කියන්නේ මම දන්නේ මට නම් සරමක් අඳිනවා කියලා කියන්නේ පොඩි කාලේ තාමත්ම අමාරු දෙයක් ගලවන එකමයි වැඩි. අන්තිමම ගලවන. ඉතින් වගේ දෙයක් මේ ආරෝපණය කරගත්ත දෙයකින් මේ කුරුසෙකට කියලා අනගහගෙන ඉන්නේ. ඉතින් බුදුරජාණන් කියන්නේ ඒක දෝෂයක් නාරු මේක භාවනා ගුණ කියලා අඳුන් ගලවන්න කියන එක නෙවෙයි කියන්නේ අඳුන් ද ඇඳට කෘතිම දෙයක් බව දැනගන්න පුළුවන්. ඒක මේ අපි ඇති කරගත්ත සල්ලි මේ තීරසනේ කහක දැම්මට කන්නවත් ගන්නේ නැති දෙයක් නේ. ඒ වගේ නීති ටිකක් හදාන දැන් බලන්න ආර්ථික උද්දමනය කාට පස්සේ අත්තරම් මොලකාරයෙකුට හොයන්න බෑ කොහෙන්ද ගැටේ ගැලිලා ගියේ කියලා. ජාන්නේ ටික දෙයක් නිකන් මේ සාකාස්ත්‍රයේ බැලිලා තමයි රතියෙන් කරන්නේ. අපේ ප්‍රകൃතියට මොකක්වත් අදාළ නැහැ. ප්‍රകൃතිය සම්පූර්ණ නිවන් දැකලා තියෙන්නේ. අපි ඒක වහගෙන පිටින් ආව උපක්ලේශ ටික වහගෙන ඒකයි ඒක මම කියන්නේ. ඒකත් එක්ක අඳුරගන්නේ. ඉතින් බෙහෙත් ගන්නවා මේ කණිව කරනවා. ඒ නිසා මේක මේ ඥානවන්තයෙක්ගේ වැඩක් නෙවෙයි තියෙන්නේ. පොර කාලා රෙජිමෙන්ටේෂන් කරලා මොනවාක්වත් කරන බොහෝම ෆ්ලෙක්සිබලි මේක අත්ගාන ගියොත් හරීම මේ උපහාසයක් අපේ ජීවිතේ කියන්නේ. විහිළුවක්. නිකන් මොකද්ද රැවටිල්ලක් අපි ඒකට කියනවා මුසා මායාව කියලා කියනවා. මායම මායා මායා කියන වචනේ මායා කිරීමක් මේකදී යෝගාවචරය විතරක් මායා කරන්න යන්න එපා. පුරාචර පුළුවන් තරම් බලන්න ඕනේ මායාව තියෙන කියලා ප්‍රകൃතිය වෙන්න හදන්න. තව කෙනෙකුට කියන්න වැරද්දක් තියෙනවා කියලා දෙන්නේ. එතකොට තියෙන ලොකු සාන්තියක් තියෙනවා. කියන අපිට නොකර බෑ නිසා අපි සමාජෙ මේ කරාට මේ ප්‍රകൃති පිළිගන්න ලෑස්ති ගතියක් එනවා. අන්න ඒක තමයි. ගතිචෛතසිකය කියලා අපි අන්තර ගන්න ගන්න ඒක තමයි. ඉන්න අපි දැන් මෙතන ඊගාට පැයක හක්මනකට පස්සේ 3:30 ඉඳලා 3:30 ඉඳලා 3 ඉඳලා 3:30 දක්වා බ්‍රේක් එකක් ඒක සක්මන පාසන 3:30ට අපි එකතු වෙනවා සිටින් එකට. ඊට පස්සේ හැබැයි මේ මේක දාලා තියෙන 4:00ට සිටින් එක ඉඳලා එහෙම ටෝක් එකට යනවා. ඉතින් මේ අපිට බැරිද මේ 5 ඉඳලා 6 වෙනකන් 6:00 වෙනකන් පැය භාගයක් පස්සට දැම්මට ඕවර් ටයිම් ඉල්ලයි ගන්න. ඕතන කියන කරයිද මොකද පැය භාගයක් විතර ඕනේ මොකද අර පැයක් ඉන්න විදිහලා එහෙම දිගට තව මෙතන බණ අහන්න ගත්තොත් ඒක යන්නේ නැහැ මොකද කියන්නේ හයමාරු නිකන් එක්ස්ටෙන්ෂන් එකක් ඒක නිසා අපි මෙහෙම කාලසටහන ගන්න දැන් මෙතන පැය භාගයක් සක්මන් කරනවා පැයක් වාඩි වෙනවා ආයෙ පැය භාගයක් සක්මනට ගන්නවා තහමාර සමාවෙන්නේ පහට එකතු වෙලා අය අය කාලෙට නිකන් ඩිස්කෂන් එක ටෝක් එකක් යනවා ඕනනම් ඊට පස්සේ ආයෙත් සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් අපි මෙතනින් ධර්ම සාකච්ඡා නැවත කරනවා සිට දිනාටම තෙරුවන් සරණයි.